නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පුනච පරං මේ ගිය භික්ඛු යායන් කතාං අபிසල්ලේ කිතා චේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයති දං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා තීති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ උපාසක මාත්‍රු සම්බන්ධ කරගෙන සතියකට පැයක් බ්‍රහස්පතින දවසේ විපස්සනාවට බර ධර්ම දේශනාව වෘත්තිම අපේ චාරිත්‍රයක් අදත් මේ සැප්තැම්බර් මාසේ ඒ දෙවැනි බ්‍රහස්පතින්දා දහවින්දා අපිට මේ ධර්ම දේශනා වාරයක් පැමිණිච්ච අවස්ථාවක්. ඉතින් අපි මේ ධර්ම දේශනා මෙතන රැස්ලා ඉන ඔක්කොමලා දන්න පරිදි මාලාවක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ අපි මේ සඳහා ප්‍රස්තුත කරගත්තේ උදාන පාළියේ තියෙන මේ ගිය සූත්‍රයයි. ඒ සූත්‍රය ඉච්ඡරම දිග සූත්‍රයක් නෙවෙයි. නමුත් අපි ප්‍රයෝගයෙන් ඒක දිග සූත්‍රයක් බවට නැත්නම් දිග දේශනා මාලාවකට මාතෘකා වශයෙන් ඉදිරියෙන් තියාගත්තා. කොච්චර දිගද කියනනම් අපි දැන් ඉන්නේ ඒකේ 22 වෙනි දේශනාව. ඒ 22 වෙනි දේශනාව වෙනකොට අපි ඉන්නේ මේ ගිය සූත්‍රයේ අංක 5න් ධාර්මික ධර්ම කරුණු පහෙන් තුන්වෙනි කාරණාවේ ඒකේ තියෙන්නේ මේ යායන් කතා අபிසල්ලේ කිතා කියන විපස්සනා වඩන නැත්තම් නිස්සරණාධ්‍යාසයෙන් විවේකගත වෙච්ච යෝගාවචරය නැත්තම් මේ භික්ෂුව විසින් කල යුතු කතා. ඒ විදිහට කල යුතු දස කතාවක් අපේ ශාසනයේ සරුවචන හඳුන්වා දුන්නා. ඒකට දස කතාවත්තු කියලා තමයි සාමාන්‍ය සාමූහික නමක් වශයෙන් දෙන්නේ. ඒකෙත් අපි ඒ අප්පිච්ච කතා කියන අල්පේච්ච භාවය පිළිබඳව අල්පේච්ච භාවය හුවා දක්වන කතා ඊගාට සන්තුට්ටි කතා කියන ලද දෙයින් සතුටු වෙන්න උනන්දු කරන කතා සතුටු වෙලා සතුටු වීමට උනන්දු කරන කතා ඊගාට පවිවේකී කතා තමනුත් විවේකයට බර වෙලා අනිත්‍යත් විවේකයට බර කරන කතා ඊගාට අසංසග්ග කතා තමන් අනුකක ඇලි ගලි වාසෙට නොගොයින් එහෙම ඇලි ගලි වාසෙන් තොරව ජීවත් වීමේ වටිනාකම සංසර්ගයෙන් තොර වීමේ වටිනාකම ගැන කතා විරි ආරම්භ කතා තමනුත් ලදලද අවස්ථාවේ අප්‍රමාද වෙලා අනික් කට්ටියටත් අප්‍රමාදයේ පිළිබඳ කතා ප්‍රමාදයේ ගුණදොස් දොස් විවේචනය කරන කතා වලට කියන විරි ආරම්භ කතා ඊගාවට සීලය පිළිබඳව කතා දුස්සීලය දුරු කිරීම පිළිබඳ කතා ඊට සමාජය පිළිබඳ කතා, විචිප්ත භාවයේ දුරු කිරීම පිළිබඳ කතා, ඊට ප්‍රඥා භාවයේ පිළිබඳ කතා, අවිද්‍යාව දුරු කිරීමේ කතා. මෙන්න මේ අට આવොත් තමයි ඊගාට තියෙන මේ විමුක්ති පිළිබඳ කතා සහ විමුක්ති ඥාන දර්ශනය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන්නේ ඒකත් නමුත් කතා කළ යුතුයි. සුතමේ වශයෙන් මේ තුන්වෙනි අංකයේ සඳහන් වෙන දස කතා වස්තු වලින් අපි දැන් ඉන්නේ මේ අටවෙනි ප්‍රඥා කතාවේ. ඒ ප්‍රඥා කතාවට ඉදිරිපත් වුණාට පස්සේ අපි අර අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ සාමාන්‍යයෙන් මේ කාලේ භාවිතා වෙන මේ විපස්සනා ඥාන පෙරපර පෙළපත ඥාන પરම්පරාව ඉදිරිපත් කරගන්නට අවස්ථාවක් කරගත්තා. මේ ඥාන પરම්පරාව සමාන්තරව යන්නේ මේ ප්‍රඥා කතා යටතේ සීසේ යටතේ සත්‍ය විසුද්ධි ක්‍රමේ සහ මේ සෝලස විපස්සනා ඥාන කියන මේ දෙක සම්බන්ධයි. සත්ත්ව วิ සුද්ධිය බොහෝ විට පෙළට ਸਰුවඥ භාසිතයට සම්බන්ධයි. ඒක රතවිනිත සූත්‍රයේ ප්‍රකාශිතයි. නමුත් ඒ අනුව භාවනා කරනකොට විවිධ පුද්ගල චරිතා අධ්‍යාශයන් අනුව විවිධ පුද්ගලයන් ඒ ඒ විසුද්ධි ලබන වෙලාවේදී පසු කරන්නා වූ යම් යම් අද්දකීම් ගොනු කරනකොට ඒවට ශීර්ෂ පාර්ශ දෙන්න පුළුවන් මාත්‍රිකා දෙන්න පුළුවන් භාවයක් පසුගිය ඒ අවුරුදු 1000ක විතර කාලේ මේ විපස්සනා උගන්වන ගුරුවරු දැකගෙන තියෙනවා. ඒක ඒ අණුව පසු කාලින දවසක මාත්‍රකාව වෙන්න පුළුවන්. ਸਰුවත්න භාසිතයෙන් උපුටාගත් ඒවා වෙන්න පුළුවන්. ඒක පෙළ ගැසිලා තියෙනවා, හැඩ ගැහිලා තියෙනවා විදර්ශනා ඥාන කතා කියලා. මේ විදර්ශනා ඥාන කතා 16 සාකාරයි. එයින් 16ක් 16ක් සඳහන් වෙන්නේ 16යි කියනකොට 9ක් නව මහා විදර්ශනා වශයෙන් සඳහන් කරනවා. ඒවා අර මුල් සකස් කිරීම මුල් පෙළ ගැස්ම ආවට පස්සේ භාවනා චර්චේක යෝගාවචර හිතක සිටින වෙනස් කීම් වීම් ටික බරපතල වෙනස් වීම් ටික. ඉතින් මේ අපි මේ සෝලසාකාර ඥාන කතාවල් වල මේ ඉන්නේ සම්මසන ඥානෙයි. මේ සම්මසන ඥානෙට එනකොට විසුද්ධි කතාවල කාංකා විතරණ විසුද්ධියේ ඉන්නේ. දැන් අපේක්ෂා කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එහෙම නැත්නම් ඥාන ඥාන කතා පෙළවලේ පෙළපතේ ඉස්සරහට අපේක්ෂා කරන්නේ උද්‍යප්පේ ඥානයි. ඒක තමයි ඇත්තටම ඔය නාමා විදර්ශනා පටන් ගන්න තැන. මේ කියන මෙතෙක් විස්තර කරපු ඒ නාම රූප පරිච්ඡේද ඥානයේය පච්චේ පරිකා ඥානයේය දැන් මේ කතා කරන සම්මසන ඥානය කියනවා විපස්සනාවට පාදක වෙන ඥාන. ඒවා නව මහ විදර්ශනාවට වැටෙන්නේ නැහැ. නමුත් ලොකු විසුද්ධි වගේක් වෙනවා වෙන විදියට කියනවා නම් නව මහ විදර්ශනාව කියන එක අපේ කට වචන කියන කෙරෙන භාවනාවක් කියලා මේ ටිකේ තමයි කරන භාවනාව තියෙන්නේ. සම්මසන ඥානයේ දක්වාම යෝගාවචරයට වගකීමක් එනවා. ඒ යොමුව, ඒ ගුණුව, ඒ තුරුදීම, ඒ අනුග්‍රහය දක්වනවා. ඊට පස්සේ ඒ ඇති කර දුන්නා වූ නිසි ගුණ නිසා යොමු නිසා තුඩු දීම නිසා හිත පටන් අර ගන්නවා ඒ අණුව පෙරලෙන්න. අන්න ඒ වෙලාවේදී දස් බැල්ම තියෙන්න ඕනේ මේක හරි අතට යනවද වැරදි අතට යනවද කියලා. ඉතින් ඒ වෙලාවේදී කරන්නේ කිරි වදින ගොයමක් බලාගෙන ඉන්න ගොවියෙක් වාගේ රැක බලා ගන්න එක විතරයි. නමුත් මේ සම්මසන ඥානෙ දක්වා ඉතින් පින්නක බහාන්ට ඕනේ, දෙය අහාන්ට ඕනේ, ගාන්න ඕනේ, යට වපුරන්න ඕනේ, එහෙම නැත්නම් පැලගෙනලා හිටවන්න ඕනේ, වතුර බඳින්න ඕනේ. ගොඩාක් ගොවිතැන් කාරණා තියෙනවා. කස්සක කියන කෂ්ට වෘත කෂ්ට රැකියාව අමාරු කොටස කියන්නේ මෙතන දක්වා තමයි. දැන් යෝගාවචරයට බොහෝම වැදගත් වෙනවා තාම විපස්සනාවට පෙළ ගැහුවට මේ දක්වා ඥාන. ඒ ටික පරිඥා වශයෙන් ආත්පසින් දැන ගැනීම වශයෙන් ශාසනය තුරට කැඩුවොත් ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා පසු කාලීන පරියති ශාසනයෙන් ප්‍රතිපත්ති ශාසනයට සම්බන්ධ වෙන ක්‍රමයක් තියෙනවා පරිඥා වශයෙන් සලකන එක. ඒකෙදි අපි ඥාත පරිඥාව තමයි මේ නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්ගා ඥාන වශයෙන් දක්වන්නේ. මෙතන මේ කාංකා විතරන විසුද්ධියට එනකොට ඊගාට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන ඊගාව අපේක්ෂා කරන විසුද්ධියට හෝ එහෙම නැත්නම් මේ නාම රූප පරිච්ඡේ ඥානය කියන විපස්සනා ඥානයට එනකොට මෙව තීරණ පරිඥාවට වැටෙනවා යෝගාවචර ජීවිතයේ තීරණාත්මක අවධියක්. කියන්නේ යෝගාවචර හොඳටම සීල මාරු කර ගන්න ඕන වෙලාවක් ඉන්න මේ තීරණාත්මක අවධියේ දිනචරියා වෙනස් කරන්න ගත්තොත් ගුරුවරයා වෙනස් කරන්න ගත්තොත් භාවනා ක්‍රම වෙනස් කරන්න ගත්තොත් අරමුණ වෙනස් කරන්න ගත්තොත් අර හැම තැනම ලිං ආරණ්ඩ ගිය මිනිහා වගේ උල්පතක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ හැමදාම කලව කලව හිටවන්න ගත්තොත් පොල් ගහක මුල් බහින්නේ නැහැ වාගේ මේක ඊටාමත් යෝගාවචරය විසින් ඊටාම සැලකිල්ලෙන් අනුග්‍රහ කටයුතු අවස්ථාවක්. ඒ නිසාම දෝ මේක සම්බන්ධ පසු කාලීන ගොඩාක් විස්තර තියෙනවා. මේ සම්මසන ඥානය පිළිබඳව පුදුමාකාර විස්තර සෝගයක් තියෙනවා. ඉතින් අපිට එච්චරම සවිස්තරාත්මකව යන්න බෑ. නමුත් මේ භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න පැත්තෙන් සලකලා හැකිතාක් ඒ තොරතුරු ඉදිරිපත් කර ගැනීමයි අපි කරන්නේ. ඇත්තට පසුගිය පැය නැත්නම් ධර්ම දේශනා වාර කීපයම අපි ගත කළේ මේ සම්මසන ඥානට සම්බන්ධ දැනට ප්‍රකාශිත සම්මත ධර්ම කාරණා ඉදිරිපත් කරගනිමින් අපි අපගේ ශක්ති ප්‍රමාණයට තේරුම් ගැනීමයි. ඉතින් ඒ අනුව බලනකොට මේ සම්මතර ඥානයේදී මේ යෝගාවචරයා කලාප වශයෙන් කැටිජි වශයෙන් ඍති වශයෙන් සම්මසනය කරන්න පටන් අර ගන්නවා. මේ සම්මසනය කියන්නේ රූපං අතීතනාගත පච්චුප්පන්න අජත්තං වා බහිත්තං වා ඕලාරිකං වා සුකමං වා හීනං වා පණීතං වා යන්දුරේ සාන්තිකේවා මෙන්න මේ විදිහට මේ රූපේ යත්තා වූ 11 ආකාරය අනිච්චතෝ දුක්ඛතෝ රෝග අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඉස්සිස්සරලාම තමන්ගේ අත්දැකීමට ඍජු අත්දැකීමට ලක් කරලා වටහා ගන්න වෙලාව. නමුත් ඒ දකින්නේ අන්තිමටම සුණු කරගත්ත රූප කොටස් නෙවෙයි තාම සුමු වෙමින් පවතින කැටති වශයෙන් තියෙන කලාප වශයෙන් තියෙන රූප කොටස්. ඒක නිසා මේකට කියන්නේ කලාප සම්මස්සනී කියලා. ඒ කලාප සම්මස්සනයේ මුනත ඉස්සරහම ඉස්සරහටම හම්බ වෙන්නේ එහියතා වූ අනිත්‍යත්වය. අපි මේ රූප ධර්ම කන්දක් වශයෙන් ස්කන්ධයක් වශයෙන් ඒකටම තමයි කය කියලා කියන්නේ රූප කයක් වශයෙන් ගොඩක් වශයෙන් ගණ්ඩ ගණ්ඩ එව්වා දිගට පවතින ස්ථිර හැඩයක් සහ ආකාරයක් පෙන්වන්න පටන් ගන්නවා මේ රූප කන්ද නැත්නම් මේ රූප කය ස්ත්‍රී ගති පෙන්වන්න අඬනකොට යනකොට එනකොට කතා කරනකොට ස්ත්‍රී ගති පෙන්වන්නේ කියලා අපි ඒකට ස්ත්‍රීත්වයක් ආරූඪ කරන්න පුළුවන් ගතියක් තියෙනවා කයක් වශයෙන් ගන්නකොට එතන මේක පුරුෂ ගතිපත් දක්වන්නේ මේක ආක්‍රමණශීලී තමගේ පෞරුෂත්වයේ පරුස ගතිය පෙන්වන ගතිය තියෙන්නේ කඩාගෙන ඉදිරියට යන ගතිය තියෙන්නේ අභියෝග වලට කැමැති ගතිය තියෙන්නේ අනුතරකට අත දාන ගතිය තියෙන්නේ කියලා ඒ ඒ ගතිය එකතු වෙච්චාම ඒ කායයට ඒ ස්කන්ධයට ඒ ඒ ගොඩට පුරුෂ කියලා කියන්නේ එයාගේ පුරුෂ ගතිය මරණකම තියෙනවා ආන විදියට ඒ කන්ද ලොකු වෙන්න ලොකු වෙන්න කය ලොකු වෙන්න ලොකු වෙන්න ගොඩ ලොකු වෙන්න ලොකු වෙන්න ඒ නිසා සටහන් සහ ආකාර දෙන්න පුළුවන් ගතියක්. නමුත් මේවා කෑලි කෑලි වලට කඩ කඩ යන්න යන්න යන්න යන්න අර ඒකේ තියෙන ඒ සතහන පවත්වන ආකාරය සහ ඒ ආකාරයට බැඳෙන ඉරියව්ව එහෙම නැත්නම් ඒ චාරය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කැඩීගෙන රීති වශයෙන් කලාප වශයෙන් කුටි කුටි වශයෙන් කැඩෙන අවස්ථාව තමයි මේ ඉස්සල්ලාම යෝගාවචරයා මේ කන්දක් වශයෙන් බාරගත්ත කයක් වශයෙන් බාරගත්ත ස්කන්ධ වශයෙන් බාරගත්ත ගොඩක් වශයෙන් බාරගත්ත දේවල් ටික ටික ටික කඩ කඩා බැලීමක් තමයි මේ සම්මසන ඥාන සිදු වෙන්නේ කලින් ආපු අර නාම රූප වශයෙන් බෙන් කරන ගතිය හේතුඵල වශයෙන් බෙන් කරන ගතිය නිසා කප කප කප කප ඇවිල්ලා සම්මසනේ ජීක ගැම්ම කරන අල්ල ගැම්ම අල්ලන ඒකේ වේග කැවෙන්න පටන් ගන්නවා වේග කැවෙනකොට තාම අන්තිම කුඩා අංශුවට කැල්ල සුනුසුනු වෙන්නේ නැහැ නමුත් අත තියෙන තියෙන එක වැලගෙඩියක් කරවන්න වගේ කුට්ටි කුට්ටි ගැලවිලා වැටෙන්න පටන් ගන්නවා. ඒ ගැලවෙන ගැලවෙන කුට්ටියේ අර ගොඩක් වශයෙන් බලනකොට වැඩිය ඒ කලාප වලට වෙන් කරනකොට වෙන් කරනකොට ඒකේ අනිත්‍යත්වය හොඳට පේන්ට් වෙන්න පටන් ගන්නවා. මේ නිසාම එනද මේ නිසාම දෝ ඒක එතනින් නතර කරලා ආයතර කුට්ටිය වශයෙන් බලන ගතියට යන්නේක අර නුපුරුදු දීකට වැඩිය පුරුදු කණවැද්දම හොඳයි වගේ ආදුනිකයා නිතරම ආස්වාසය ප්‍රස්වාසයක් බලන ඉන්නකොට ඒ ආස්වාසය ඇතුළේ ආස්වාස රාශි රාශි පහළ වෙනකොට ඉතින් බය වෙලා ඇස් දෙක අරලා හයියෙන් හුස්මක් කරගන්නවා සම්පූර්ණ හුස්ම gediya වශයෙන් මේකකයක් වශයෙන් දකින්න. ප්‍රස්වාසෙත් එහෙම වෙනවා. සක්මන් කරනකොටත් මේ එක එකක් ඇතුළේ විශාල විශාල වැඩසටහන් එහෙම නැත්නම් ක්‍රියාවලි දකින්නකොට මේ සතිය කැටලද සමාධිය කැටලද කියලා ඒකට සැක උපදවලා ඒ වේගෙන් ඇවිදින්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් වෙන දෙයකට හිතවදන ආදි වශයෙන් අර බින්දෙමින් පවතින දේ නැවත පිළියම් කිරීමට පෙළඹෙන ගතියක් සංසාර ගතික සත්වයාගේ පෘථග්ජනයාගේ තියෙනවා. ඔය වෛද්‍ය ශාස්ත්‍රෙමුත් ඒකටම තමයි මුක්කු ගහන්නේ. මානසික වෛද්‍ය විද්‍යාවෙත් ඕකට තමයි මුක්කු ගහන්නේ ආයෙ සැරයක් අර gediya පිටින් හදලා දෙනවා. ඊතර ගිහිල්ලා තියාගෙන ඉන්නේ. නමුත් නියම විදියට බලන්න පටන් අරගත්තොත් ඒකේ කැලි කැලි හැලෙන්න පටන් අරගන්න එක ස්වභාවයයි. ඒ සඳහා උද සීලයක් තියෙන්න ඕන, හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕන, මේක අපේක්ෂා කරන්න ඕනේ. මේකට අභීත මුණ දෙන්න ඕනේ කියන්ටයි මේ 84000ක් ධර්මස්කන්ධය සරුවත් යනසේ දේශනා කරේ. නමුත් ඒක අපේ අම්මා අපිට කියලා දෙන්නේ නැහැ. තාත්තා කියලා දෙන්නෙත් නැහැ. පොතක පතකත් නැහැ. ඒ ඔක්කොගම තියෙන්නේ කැඩෙනකොට ආයේ ගනු දාලා හරි වෙල්ඩින් කරලා හරි ඒක ආයෙ එකතු කරලා දෙන්නයි ওই දැනුම තියෙන්නේ. ඒකට මේ පවත් පැවැත්ම කියලා කියන්නේ. සර්වඥාන්සේ මෙතෙන්දී මේ නැත්නම් අපි මේ විශේෂයෙන්ම සම්මත ගැන සාකච්ඡා කරන නිසා එතනදී මතක් කරනවා ඉස්සල්ලාම කෝකට අත තිබ්බත් කෝකට මානසිකාරයේ දෙවත් කෝකට සතියේ දෙවත් කෝකට හරි සම්්‍යක් සමාධියේ යෙදුවත් ඒක ඊට පස්සේ එන්ටෙන්ට එන්ට වැය වෙන්න පටන් ගන්නවා. ක්ෂය වෙන්න පටන් ගන්නවා. විරාගයට නියමේ නිර්වර්ණ වෙන්න පටන් අර ගන්නවා. අන්න ඒක තියා නොසලී බලා සිටීමට නම් අපි ගියේ පාර මතු කරගත්ත විදිහට අනිත්‍ය සංඥාව කියන එක දේවල් නිට්ටය නෑ කියන එක යම් කිසි පෙරහුරුවක් හිතට පුරුදු ගතියක් දැනුවත් ස්වරූපයක් තියෙනවා. තියෙනකොට නම් මේක වෙන්න ඇති භාවනාව මේක වෙන්න සර්වඥාති මතක් කරේ මේක තමයි මම සාමාන්‍ය අකමැති. නමුත් මේ වෙලාවේ ඊටාම උනක මේක බලන්න ඕනෑ කියලා අනිත්‍ය සංඥාවට ගියොත් සාර්ථක වුණොත් ඉතින් ඊට පස්සේ අර මහා ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගල දෙපළු කරගත්තා වාගේ දර කොටයකට ගහලා ගහලා ගහලා දර කොටේ දෙකළු කරගත්තා වාගේ අර කලාප වෙන් වෙවි වෙන් වෙවි තව තව පැලිර යන්න පටන් ගන්නවා. අන්න එහෙම යනකොට ඒ අනිත්‍යතාවය විපරිණාම භාවයේ පෙරලෙන සුළු භාවයෙන් තමයි පෙන්වන අනිත්‍යතාවය කියන එක නම් ලෝකේ සනාතන ධර්මය. ඒක නිට්ටයතාවයක්, නිට්ටය දෙයක්. අනිත්‍ය කියන්නේ නිට්ටයම දෙයක්. ලෝකේ තියෙන ඊටාම නිට්ටය දේ තමයි හැමදේම අනිත්‍ය බව. වෙන විදිහට කියනවා අනිත්‍ය බව තේරුම් ගන්නට එහි ඇති නිට්ටය භාවයේ තේරුම් ගන්නකොට කොච්චර නිට්ටයද කියනවනම් අපි ඉපදෙන්න කලිමුත් අනිත්‍ය භවන අනිත්‍යමයි. අපි භාවනා කළත් නොකරත් අනිත්‍ය බව අනිත්‍යමයි. අපි මැරිලා ගියත් නිවන් දැක්කත් අනිත්‍ය අනිත්‍යමයි. අනිත්‍ය කියන මූල ධර්මයට අපි නිවන් දැක්කත් මරුණත්, දේවදත්ත උනත්, බුදු ආන්දර උනත් කරන්න දෙයක් නැහැ. ඒ තරම්ම නিত্য ධර්මිය. නමුත් අපි බලනවා ඒකේ අනික්කොල්ලන්ට එහෙම නিত্য වුණාට මට නෑ. මම මේ කොහොම හරි මේ අනිත්‍යත්වය නෑයි කියලා හිතාන නিত্য සංඥාවෙන් වැඩ කරන්න යන නිසා අපේ භාෂාවත් අපේ සංස්කෘතියත් අපේ දැනුමත් සියල්ලම නිත්‍ය සංඥාවක පදනම් වෙච්ච දෙයක් නිසා අනන්ත කෙලවරක් නොදැනෙන සංසාරේ නිත්‍ය සංඥාව වඩපු නිසා මේ කලාව සම්මසන අවස්ථාවේදී අනිත්‍ය මතුවෙනකොට අපි ප්‍රතික්‍රියා කරනවා. ඒක ප්‍රතික්‍රියාවක් බව දන්නවනම් භාවනාවට කරන කෙනහිල්ලක් බව දන්නවනම් අනුග්‍රහයක් නොවන බව දන්නවනම් ඒකේ යෝගාචරකු පෞෂත්වයක්. නමුත් සාමාන්‍ය කමටහන් සුද්ධ කරනකොට තේරෙන්නේ ඒ ඇත්තෝ ඒකට කොනහන ගමන් අනුග්‍රහ නොකරන ගමන් තවත් ගුරුවරයෙකුම උදව් ඉල්ලනවා මේක කොහොම හරි නිට්ටිය කරගන්න සාක්කියක්වත් දෙන්න කියලා අඩු ගන්න බොරු සාක්කියක් හරි කමන්නේ කියලා. නමුත් අද ඉන්න ගුරුවරුත් වැඩි ගාණක් ඒ ශිෂ්‍යව සන්තෝෂ කරන්නට එව්වට මුක්කු ගහන ගතියකොත් නැතුවා නෙවෙයි. නමුත් ඒක අර පෙළ ගත්තත් අටුවා ගත්තත් ටීකාව ගත්තත් බොහෝ වෙලාවට මතු කරලා දෙන්න උත්සාහ කරන යෝගාවචරයට ධෛර්යය ඇති කරලා සීලය පිහිටවලා දැන් මෙතනදී අඩු ගානේ අනිත්‍ය සංඥා වඩන්ඩ වඩනකොට ඒක එක්කනට අනිත්‍ය ලක්ෂණය වැටහෙන්න පටන් ගන්නවා තම තන් ගෙනාපු ජම්ම ගතිය වල හැටියට. ඉලේට උදේට බහිනවා හැන්දාට උදේට නගිනවා හැන්දාට බහිනවා. උදේට බඩ කිරෙනවා බත් කනකොට බඩ පිරෙනවා ආය දවල් වෙනකොට ආය බඩ කිරෙනවා ආය බත් කනකොට බඩ පිරෙනවා ආය රාය වෙනකොට ආයත් බඩ කිරෙනවා මේ විදිහට එක එකනා මේ වෙනස් වෙන සුළු බව දැන ගන්න. ඒ අතින් අපි හරි වෙනස්. නিত্য සංඥාව නැත්නම් නিত্যතාවය නම් අනිත්‍යතාවය නම් නিত্যම දෙයක් වුණාට එක එකක් අපිට නිරූපණය වෙන්නේ පිළිඹු වෙන්නේ අනිත්‍ය ලක්ෂණය අපි එක එකනට වෙනස්. ඒ අපි ගැටේ ගහලා තියෙන විදිහ තමයි ගැටේ ලියන්නේ. ඉතින් අනිත්‍ය ලක්ෂණ කොට පස්සට අනේක අර මරණ දණ්ඩ ඉදිරිපිටි ලොකු බණ්ඩට වෙච්ච දේ තමයි. ඉතින් අම්මගේ සාරියෙල්ල පිටිපස්සට යනවා මරයි කියලා. නමුත් සරුවචනාංශයේ මැදුම් බණ්ඩාරට කතා කරලා කියනවා ඔක බලපං. ඔකට ඉදිරිපත් යන්න. උඹලා ඇලපොළ પરම්පරාවේ. පස්සර ගහන પરම්පරාවේ උළුවට දාපන් කියලා අන්නර අනිත්‍ය අණුව බලන ගතිය. අනිත්‍ය තමයි. නමුත් මම ඒක අණුව බලනවා කියන තමයි අනිච්ඡානුපස්සනාව කියලා කියන්නේ. ඒකට අනිත්‍ය ලක්ෂණය, අනිත්‍යතාව, අනිත්‍ය ලක්ෂණ නිසා අනිච්ඡානුපස්සනාව කියන එක යෝගාචරය මූල ධර්ම වශයෙන් දැනගත්තොත් පමණක් අනිත්‍යනුපස්සන ඥානයක් පහළ වෙනවා. පිටකොන්දක් හරියට. ඉතින් මම මේ කියාගෙන ඉන්නේ මෙච්චර විස්තර කරපු අනිත්‍යව නැවතත් මේ විස්තර කරන්න. මොකටද? ඒ විදිහට ආපහු අපි යන්නේ නිත්‍ය සංඥාවත් එක පැත්තකින් අපිට හොල්මන් කරන අනිත්‍යයට පපුවට පපුව දාගෙන යන්න දෙන්නේ නැති. පසර ගන්න ගතියක් තියෙන. අපි ඒකට තමයි දැනුම කියලා කියන්නේ. ඕක ඇත්තටම අසම්පූර්ණතාවයේ දැනුමක්. සම්පූර්ණ මිනිහව දෙන්නේ පස්සට ගහන දෙයක් නෑ. ඉතින් සම්පූර්ණ වෙනකොට අපි කියන්නේ රහත් භාවයටපත් වෙලා. ඉතින් පෘථග්ජනය මෙහෙම පස්ස ගහනවා. ඒ ගැන බය වෙන්න එපා. Taman පස්සකට බය වෙන්නත් එපා. කාටවත් කියනකොට පස්සකට බය වෙන්න එපා. මේක තමයි ස්වභාවය. නමුත් අපි කොහොම හරි සාසනය පවත්වන්න ඕන නම් අභ්‍යන්තර බාහිර වශයෙන් මේකට අභීතව මුණ දෙනකොට ඒ විනාශ වෙන සුළු බව විවිධාකාරයෙන් පේන්න පටන් ගත්තාම හීනෙමුත් පේන්නේ අනිත්‍ය තමයි. සක්මන් කරනකොටත් ඕක පේනවා. ඉදිනදා වැඩ කොටත් පේනවා. ඉතින් මේක උඟ දෙනෙක් හිතන්නේ ඒ භූතාවේශයක් එහෙම නැත්නම් මොකක් හරි යක්ෂ දෝෂයක් එහෙම නැත්නම් මොන හරි බැල්මක් මොන හරි ඌනියමක් කියලා තමයි හිතන්නේ. මේකට තවත් බලපාන කාරණාවක් තියෙනවා මේ අනිත්‍යතාවයටපත් උනොත් යදා නිච්ඡං තං අන තං දුක්ඛං කියලා ආර්ය විවහරේ සරල සමීකරණයක් තියෙනවා. යමක් අනිත්‍ය නම් ඒකට තමයි දුක කියලා කියන්නේ. ඒ නිසා මේ දුක්කට බය ගතිය නිසා නැත්නම් දුකට බය ගතිය නිසා මේ අනිත්‍යතාවය දකින්නට මේක දැකීම නොලැබේවා කියලා අපි යන්තම් කොහොම හරි නිත්‍ය සංඥාවක් ඇති කරගන්න උත්සාහ කරනවා. එනිසා නිත්‍ය භාව අනිත්‍ය භාවය අපිට මෝහා වෙනවා. ඒක වෙනස් වෙන සුළු බව පිළිගන්න අපේ භාෂා ශාස්ත්‍රය අපිට උගන්ලා නැති නිසා. දෙක මේ වෙනස් වෙන සුළු බව ඒකාන්තේම දුකක් බව. පරම සත්‍යයක් බව දකිනකොටත් හිතෙනවා මේ අවශ්‍ය නැති දුකක් මේ කරේ දාගන්න. භාවනා කරලානේ මේ අවුල ඇති කරගන්නේ භාවනා කරපුවාම ඉවරනේ. එහෙම නැත්නම් වෙන විදිහට කිය හැකි මේ විඥාණය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තීන තාක් ඒ නිත්‍ය සංඥාවේ සුවසේ සැපසොයන ගමනක හොඳ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ බලමින් ඉතින් අපිව මත් කරගෙන ජීවත් වෙනවා. නමුත් ඒක මරණයටපත් වෙනවා දෙලටපත් වෙනවා ජරාවටපත් වෙනවා නමුත් ඒවා නැතිකරන්ට වෛද්‍ය ශාස්ත්‍රය ඉදිරියපත් වෙනවා රක්ෂණ සංස්ථාවල ඉදිරියපත් වෙනවා নানা ප්‍රක්‍රම හදාගෙන මේ සමාජයේ බොහොම දුප්පතුන් නැති ලෝකයක හීන ලෝකයක ජීවත් වෙන්න උත්සාහ කරනවා ඉතින් ඒකේ ඔක්කොමලා සෑහෙන සෙබළු නමුත් යම් විදිහකට ඔන්න කදාචි කරාචි ලෝකේ තථාගතෝ ලෝකේ උපාදිත කියන විදිහට ඔන්න ඔහොම ඉන්න කාලෙක ඔන්න සාරවත්යන් වහන්සේනමක් පහලලා උන්වහන්සේ මතක් කරලා කියනවා ඔය කොච්චර පද ගැව්වත් ඔක අනිත්‍යයි ඔය කොච්චර දවුනත් අනිත්‍යද දුකයි එහෙමනම් අනත්තයි කිව්වට පස්සේ මේ අනිත්‍යයට අභීල ප්‍රකාශයක් කරනකොට අර කුමාර සැපේ හිටපු අර නිත්‍ය සංඥායට බල කණු බල ඇනි සේරම හෙල්ලුම් කරනවා. ඒක නිකන් හරියට කැලේ ඉන්න මේ සිංහයා ගුහාවෙන් එළියට ඇවිල්ලා කොන්ද හිරි අරලා තුන් සැරයක් සිංහනාදේ නද දෙනකොට ඇත් ගාලේ ඉන්න සාධිකී හත්යාටත් එදා වේලට කාව කොළ අමු කොළ බඩේලි යනවා. ඒ වගේ තමයි අර නිත්‍ය සංඥාවෙන් ඉන්න කටට බුදුබණ ඇහෙනකොට ඉතින් සහලවන්න ගන්න. ඒ මොකද මේ අනිත්‍යතාවේ නැති කරන්න මෙච්චර ශිල්ප සාත්‍ර ඉගෙනගෙන සමිති හදාගෙන විවස්ථා හදාගෙන අත්වල් බැඳගෙන හායන් කියාගෙන යන ගමනේදී මේ සියල්ල යටින් තියෙන මේ හිස්භාවයේ පෙරලෙන බව දකින්නකොට ඊට යටින් තියෙන්නේ දුකක් කියන එක. මෙන්න මේ දුක්ඛ දකින්න අකමැති නිසා භාවනාවෙන් පස්සට යන පිස වැඩි ඒ නිසා සම්මතන ඥානය කියලා කියන්නේ ලুকু කඩයිමක් හුඟදෙනකේ ළඟට ඇවිල්ලා ආපහු දුවන නොදක දුවනවත් නෙවෙයි ඇත්තටම දැකලා තමයි දුවන්නේ මොකද ඒගොල්ලෝ ආවේ කොහොම දෙයක් දකින්න නෙවෙයි උවිත වැඩි වූ නিত্য වූ සුඛ වූ මොනවා හරි ගෙදර ගෙනියන්න පුළුවන් යමක් ගෙනියන්නයි එන්නේ මුත් ඒ වෙනුවට අභාග්‍යක සම්පන්න භාවය පේන්නේම අනිත්‍යමයි ඒ අනිත්‍ය කියලා පැලෙටිනේ කැඩෙන්නේ යන්නේ පැලෙටි අස්සෙන් ඇතුලෙන් පේන දුක. අනේ දුක්ඛ දැක ගන්නට කොන්දක් නැතිකම නිසා ඒක නැත්නම් එහෙමට අභීත භාවයක් නැති නිසා අනිත්‍යරත් බයයි අපි මේ දුකටත් අපි බයයි. ඒක නිසා දාර්ශනිකව කල්පනා කරලා බලනකොට අපි විමුක්තියක් හොයාගෙන අනිත්‍යයට කරන්න බැරි ගමනක ගියත් විමුක්තියේ ලකුණු දකිනකොට බඩේ ලියන්න පටන් ගන්නවා. විමුක්තියේ ලකුණු පේනකොට සහලවන හිඳ අඩිය දානවා. විමුක්තියේ ලකුණු දකිනකොට නීරස බවක් වැටහෙනවා. විමුක්තියේ ලකුණු දකිනකොට අනිශ්චිත බවක් වැටහෙනවා. අනතුරුදායක බවක් වැටහෙනවා. ඒක දකිනකොට ඒකාකාරීකමක් වැටහෙනවා. ඒ මොකද මේ අනිත්‍යත්වයේ සහ දුක්ඛත්වයේ පේනකොට අර නිත්‍ය සංඥාය සුඛ සබසාන ගිය කෙනාට පේන්නේ මේක අනවශ්‍යව තිබුණු දෙයක් අවශ්‍ය ගැනීමක් අහක ඉන්න නයි ඔලොක්කේ දාගැනීමක් කියලා. නමුත් මේ මේගේ සූත්‍රයේදී සර්වජන් වහන්සේ පුණ්‍යපරම්මේ කිය බික්කවේ බික්ඛු බික්ඛු යායන් කතා අபிසල්ලේකිතා යම් කතාවක් කෙලස් කපන සුළු වේද අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය කෙනෙක්ගේ හිතේ පටතිර ඇරලා පෙන්වන සුළු ගතියක් ඇත්තේද? චිහිත විවරණය කර දක්වන ගතියක් ඇත්තේද? ඒකත් නිබ්බිදා ඒකාන්තේ නිබ්බිදාව පිණිස කලකිරීම පිණිස වෙයිද? දැන් ලෝකයා හොයන්නේම රස වින්දනේනේ. ශනකෙලිය වලට යන්නේ, ඔය රැකියාවල් හොයන්නේ, ඔය විවාහ වෙන්නේ, ඔය ඔක්කොම ක්‍රමසාවිදි හොයන්නේ මේකේ සැප බහුල කරගන්නයි. නමුත් සර්වඥාන්සේ සඳහන් කරන යෝගාවචරයක් නම් මේ ගිය ඒ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් ඒ හේනමට ගැලපෙන කෙනා කතාවල වලට අවකන් දෙන්න ඕනේ ඒකාන්ත නිබ්බිදාව ඇති කරන විදිය. නිබ්බිදාව කියලා කියන්නේ මෙවුවා කෑලි කෑලි වශයෙන් කැඩි කැඩි හැලෙන සුළුයි. ඒ හැලෙන කැලෙන පැලිරියයෙන් ඇතුලේ පේන්නම දුක. එතකොට මේ වගේ දිරච්ච ලීයකින් ආය ලීබඩු හදන්න යන එකක් නෑ. ඒ ලීබඩු වල කැටයන් කොටන්න යන එකක් නෑ. ඒකේ ආය මේ පොලිෂ් ගන්න යන එකක් නෑ. එයා දන්නවා මේ ලීය දිරලා. ඔක ඔච්චර ආයිත්තං ආලාවත්තං කරන්න යන්නේ නෑ. නිසා ඒකාන්ත නිබ්බිදාය විරාගාය. විරාගණය කියලා කියන්නේ ඒකේ තියෙන රාග රක්ත භාවයේ සිත් බඳනාසුළු ගතිය දුර්වල කරනවා. මේ වේලේ දකින්න කුකුලාය කර්මලා මේ වේලේ පෙනේ දකසේම සුදු වෙලා වගේ මේක ඔය තරම් එහෙම කරන්න දෙයක් නැහැ. විරාගාය නිරෝධාය. ඒක නිරුද්ධ වෙන සුළු දෙයක් බව. උපසමාය එතකොට මේ පුද්ගලයා අනාගතයේ වෙන්න තියෙන මරණය ගැන හෝ ලෙඩ රෝග ගැන එච්චර කනගාටු වෙන්නේ මේ දැනටත් ඉන්නේ මරණය කියන කිරි කඳ උඩ තමයි. දැනටත් තියෙන වෙනස් වෙන සුළු කතියමයි දැනටත් තියෙන දුකමයි කියලා ඒක විශිෂ්ට ඥාණයෙන් අභිඥාවෙන් දැනගන්නවා සම්බෝධහය සංවත්තේ ඒක අනිවාර්යයෙන්ම නිවනට වෙනවා නිබ්බානාය නිවීමට යනවා අන්න එවැනි කතාවක් තමයි කියලා කියනවා මේ ප්‍රඥා කතාව. එහෙම නැතුව මේ මිනිස්යෝ කැමති රසවත් කසන්තර ආණ්ඩයි පොඩියොම් බත් කණ්ඩ ඉස්සල්ලා පපඩම් කණ්ඩ කැමති වගේ ඒ නිසා ඒ අත්ව සන්තෝෂ කරන්න ඕන කියලා ඒ ඉල්ලිමේ හැටියට ඒ බණ කතා කියන්න පටන් අරගත්තාම කවදාකවත් අපිට මේ අනිත්‍ය සංයුත්ත දුක්ඛ සංයුත්ත අනාත්ම සංයුත්ත කතාවකට යන්න හම් වෙන්නේ නැහැ මොකද ඒවට මිනිස්සුන්ගේ මේ පැය 24න් වෙන් වෙච්ච වෙලාවක් නැහැ පැය 24 වෙන් වෙලා තියෙන්නේම සංසාරෙට ඉතින් ඒ නිසා නමුත් මේ වාගේ අපි වාගේ එකතු වෙච්ච පිරිසවලට ඒ කතාවල් ඇති වෙලා මෙතෙන්ට ආවට පස්සේ ඒ අනිත්‍ය සංයුක්ත කතා දුක්ඛ දුක්ඛානුපස්සනා සම්බන්ධ කතා අනත්ත්‍ය ශුන්‍යතා පරිසංයුක්ත කතා කියන්න ගියාම අර ලෝකයේ තියෙන අගයන් ආඩම්බරයෙන් වලට කෙනහෙන ගතියක් වගේ වැටහෙනවා. ඒ කෙනහිල්ල පුද්ගලයාට හෝ විශේෂේෂ්ඨකට කෙනහිල්ලක් නෙවෙයි සමස්තයක් වශයෙන් තියෙන සත්‍යයක් මතු කර ගැනීම සඳහා ඇති කර ගන්නා ලද උපකල්පනයක්. තේරම අනිත්‍ය දුකයි අනාත්මයි කියන්නේ. ඉතින් අද අපේ ධර්ම දේශනා ප්‍රධාන වශයෙන් වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අනිත්‍ය දකපු කෙනාට යදනිච්ඡං තං දුක්ඛං කියන මේ ආර්ය විවහාර කතාවේ දුක නැත්නම් දුක අනුපස්සනාව පිළිබඳව මතක් කරගන්න එකයි. ඒ දුක අනිත්‍ය මේ වෙනස් වෙන සුළු පවෙන් අනිච්ඡං khයත්තේන ක්ෂය වෙන සුළු පලෙන් දක්නකොට දුක්ඛං භයත්තේන කියලා තියෙනවා. මේ භාවනා කරනකොට එන මේ බය දුක්ඛ සත්‍ය ඉදිරිපත් වෙන වෙලාවට ඇති වෙන වාතාවරණය. ඉතින් ඒක කමාරු භාවනාවට බය වෙනවා. භාවනා මධ්‍යස්ථාන වලට බය වෙනවා. නිවන ගැන කියනකොට බය වෙනවා. මොකද ඒ අත්තන්ට ඇත්තටම සාමාන්‍ය කෙනාට වැඩිය මේ දුක පිළිබඳව පුංචි අයිතියක් තියෙනවා වගේ කියලා මට නම් හිතෙනවා. ඒ බය වෙන්නේ නිකම්ම නිකන් නෙවෙයි. ඒ දාර්ශනික දාර්ශනානුකූලවයි ආ දන්නවා මේකේ තියෙන දුක්ඛ ස්වરૂපය දුක්ඛ ස්වરૂපයට හේතු වෙන්නා වූ අනිත්‍ය ස්වરૂපය වෙන කට්ටියට වැඩි තේරෙන නිසා ඒ ගැන කතා කරනකොට ඒ මනුස්සයාට සහලවන ගතියක් එනවා බය ගතියක් එනවා ඒ නිසා යම්මගේ තනක සම්මස්ත ඥානයේදී හෝ එහෙම නැත්නම් භයතුපට්ඨාන ඥානයේදී හෝ ඒ දුක මතුවෙනකොට කිලිපොළන ගතිය ඇඟ සහලවන ගතිය සුබ නිමිත්තක් විපස්සනාවට දැන් මේ පේන්න හදාන්නේ නැත්නම් මේ වේදිකා සැරසිලිමේ කරන්නේ දුක්ඛ පිළිබඳ ජවනිකාවෙන්ඩයි කියලා ඒ පුද්ගලයා ඒකට සම්මසනෙට ලෑස්ති නැති කරන්න හදන්නේ නැගිටින්න හදන්නේ සරින්න හදන්නේ පරියන්කින් ඉවත් වෙන්න හදන්නේ දාලන ගතියක් තියෙනවා අන්න එවැනි ආනිසංසකුත් මේ බණ කතාවල තියෙනවා බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා සෑම කෙනෙක්ම පහු කරපු ස්ථානයක් මේක මේක ස්ථානේ පව කරන්නේ නැතුව උගුරට එලා බෙහෙත් බොන්න වගේ මේ ලෙඩේ සනීප කරන්න බෑ. ඒ වගේම මේ දුක්ඛානුපස්සනාව ඉදිරිපත් වෙන්නේ එහෙම නැත්නම් මේ බය ඉදිරිපත් වෙන්නේ හොඳ පරිසරයක් ලැබිච්ච වෙලාවට. කිසිම බාහිර සද්දයක් නැහැ. දත එකක්මක් බඩ එකක්මක්වත් නැහැ. අනිකු සේරම හරිය වෙලාවට තමයි යොන්නේ මේ බයමතු වෙන්නේ. එතකොට Taman ඒ බයෙන් පැනලා ගියොත් ආය අර වගේ සප්පාය අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අවස්ථාව පයින්. ඒක නිසා බය මේකේ පසුබිම සකස් කිරීම බව නැත්නම් වේදිකා සැරසිල්ල බව හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ බය ඇතිවීමෙන් තමයි ඔන්න පසුබිම සකස් වෙන්නේ මේ දුක්ඛානුපස්සනාවට. ඒ දුක්ඛානුපස්සනාව ඉදිරිපත් වෙනකොට ඒකේ මේ අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා දැනගන්න පුළුවන් ශාස්ත්‍රීය වශයෙන් දර ගන්න පුළුවන් ලක්ෂණ හතරක් තියෙනවා. ඒ දුක්ඛ පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, සංකතට්ටෝ, විපරිණාමට්ටෝ කියලා ඒ දුක වැටහෙන අර්ථ හතරක් තියෙනවා. Tamanට හොඳටම පෙළෙන සුළු ගතිය තේරෙන්න පටන් ගන්නවා. හැම සෛලයක්ම ඇඟේ ඇවිස්සිච්ච ගතියක් පේනවා. පෙළනවා කියන වචනයට අපේ සිංහලෙන් ගන්න තියෙන වචනේ පොළනොයි කියන. පොළනොයි කියලා කියන්නේ කුල්ලට හාල් ටිකක් දාලා පොළනකොට ඒ එකම ඇටයකටවත් නිශ්චල වෙන්න දෙන්නේ නැහැ. පොළනකොට පොළනකොට බරගල් ටික කුල්ලේ කුල්ලේ පසපැතට ඒ ඇගිටි එහෙම නැත්නම් වීපොතු එහෙම නැත්නම් පිටකාටුව තියෙනවා නම් ඒ දැල්ලටත් මැද හරිය හොඳ හාල් ටිකටත් එකතු වෙන ගතියක් තියෙනවා. ඒක නිසා ඒ අම්මලා පොළනවා, ගරනවා කියලා සිද්ධියක් කරනවා මේ කුල්ලට දාලා. ඒ පෙලිල්ල අපි ඉස්සලා හිතාන ඉන්නේ භාවනා කරන්න ඉස්සරලා මේ පිළීම එන්නේ දුෂ්චරිත නිසායි කියලා. මේ පිළීම එන්නේ මානසික රෝග නිසායි. මේ පිළීම එන්නේ අල්පගෙතර මනසා හුණියම් කරපු නිසායි. මේ පිළීම එන්නේ මේ ආණ්ඩු හොඳට තියෙන නිසායි. මේ පිළීම එන්නේ මේ වර්ෂායිත්ව නිසායි. මේ පිළීම එන්නේ මේ ආහාරයේ සේම රෝග වැඩිකම නිසායි. නානා ප්‍රවිධියට මේ පිළීම ප්‍රකෘතියක් බව තේරුම් ගන්න නැතුව ඒක විකෘතියක් කියලා හිතලා විකෘති මනසකින් ඒකට බාහිරේ හේතු හොයන එක තමයි මේ මිනිස්යාගේ තියෙන තිරිසනා ඉක්මවල ගිය තිරිසංගතිය කියලා කියන්නේ. තිරිසනාට එහෙම දෙයක් නැහනේ. ඌට ආපහුම පිළිලා නිකන් ඉන්නවා. ඌ ඔකට ඔය සම්මන්ත්‍රණ තියන්න යන්නෙත් නැහැ විශේෂ සංචෝරු පයිත්තකපත් කරන්න යන්නෙත් නැහැ පාමොක්කරුපත් කරන්න හදන්නෙත් නැහැ ඌ එතනින් ඉවර කරනවා මිනිස්සයා විතරක් මොනවා හරි පිළිලක් ආව ගමන් ඒකට කොමිසමක් පත් කරනවා. පත් කළේ වේවට හේතු වෙලා කවුරු හරි බාහිරට හේතු කරනවා. ඕක තමයි කැකිල සජ්ජුරුවන්ගේ තීන්දුව ක්‍රමය. නමුත් මේ දුක්ඛානුපස්සනා ඥාන වඩන කෙනා මේ පිළීම එනකොට ප්‍රස්තුතයක් මතුවෙච්ච බව කතාපාබතයක් අපිට භාවනාවේ ඉදිරියට යන්න දොරටුවක් විවෘත වුණා කියලා බලනවා මිස ඒකට හේතු හොයන්නේ නැහැ බාහිරයට හේතු කරන සාර්ථකතාවයට. ඒ නිසා පීලනට්ටෝ කියන එකේ අර්ථයක් තියෙනවා. දුක්ඛානුපස්සන වර්ධනය උගාවට. පෙළෙන ගතිය එනකොටම ඒක බාහිරයට ගෙනෙන ප්‍රපංච කරන ධර්මයක් නෙවෙයි. ඇතුළත තේරු ගන්නවා සිල්වත් උනත් පෙළෙනවා. මානසික රෝග නැතත් පෙළෙනවා. ඍතු හරි ගියත් පෙළෙනවා. කවුරුත් අපිට ආශිර්වාද කරත් පෙළෙනවා. UMP ආණ්ඩුව තිබ්බා ශ්‍රී ලංකා ආණ්ඩුව තිබ්බා පෙළෙනවා. අන්න මේක ඒත්තු ගැනීම සඳහා සරුවත්යන් වහන්සේ හොඳටම දන්නවා කෝකගේ හරි අඩුපාඩුවක් වෙනවා ඒකා ඒක ගැන කල්පනා කරලා මේකේ තියෙන දුක්ඛානුපස්සනාව බලන වෙනුවට අඩුපාඩුව ගැන කල්පනා කරලා බාහිරට හිත හොයන නිසා කල්පනා කරලා කියනවා මෙතෙන්ට එනකොට අඩුපාඩු නැති කෙනෙක් වෙන්නේ කියලා. කිසියම් සීලය පිළිබඳ සැකයක් තියාගන්න එපා. මානසික සෞඛ්‍ය පිළිබඳ සැකයක් තියාගන්න එපා. හැමදේම උත්කෘෂ්ඨ කරලා බලන්න ඒත් පෙළෙනවා. ඒක තමයි ආර්යයන් වහන්සේගේ ඒ වීරෝදාර පුරුෂයා නොසලී බාර ගන්න සත්‍යය. තත්ත්වය. මොන්නම අඩුවක් කර තියෙන මිනිහා ඉතින් කියපාන. ඒ තමයි කියන්නේ මේ කැලණි ගංගා අතරම පහළ ගලානෝ, මී අරකානෝ නිතරම ඔළුව වලානෝ, කෙතලපටානෝ නිතරම උඩ යට යානෝ, ඇටිකිචි යානෝ නිතරම ජගජග ගානෝ කියලා ඒ කැලණිකක පල්ලයට ගන්නකොට මීහරකා සම්පූර්ණයෙන්ම ගිහිල්ලා බොහෝම ජයටයකින් ඇඟපගව ගන්නවා. නමුත් ඒකට හුස්ම ගන්න ඕන නිසා ඔලුව උස්සන්න ඕනේ. ඔලුව උස්සන ටිකට ඇටමැස වහන්න. ඔලුව උස්සන නිසා ඔලුව ඇටමැස වහන නිසා ඒක වින්දලා හිටලා ඔලුව වන්න ගතියක් තියෙනවා. නමුත් වැඩි හරියක් ඕ ඉන්නේ සතුටේ. මොකද ඌ ස්ථිරතාවරව ගඟේ පද පදනම් වෙලා තියෙන නිසා. කෙටල පටල්ල කියලා කියන්නේ මගේ පැත්තක තියෙන මේ කොහිල වගේ කැටල වගේ જાති ඒ පටල්ලේ කොටසක් පොළොවේ අල්ලලා තියෙන. ඉතින් පටල්ලේ ඉතුරු කොටස වතුරේ තියෙන. ඉතින් වතුරේ තියෙන කොටස වතුර උඩ යන ගානට පල්ලෙහාට උඩට යනවා. ඉස්තිර කොටස නම් පොළොවේ හිටිනවා. ඒක නිතරම දඟලනවා. මීහර කවගෙන මීහර කව උඩ විතරයි වරන්නේ. කෙටල පටල්ලේ භාගයක් දඟලනවා. ඇතිකිච්චානෝ කියලා කියන්නේ වතුරේ ඉන්න ගෙම්බා ඒකට මොනම තාලකින්වත් ස්පාසුවක් නැහැ නිතරම තම්බිගා ගායින්නවා මේ මතුවට නිතරම කැම්බැලි. ජෙඟ ජෙඟ තමයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් ජෙඟ ජෙඟ ගන්න. ඒ නිසා මේ ගලන ගඟේ ස්වභාවය මේකයි. මම ස්ථිර නැත්තම් මම ඉතින් කෑකොසන් ගන්න. ස්ථිර නම් ගලන ගඟේ නැඟ සීතල කරගෙන මීහරකා වගේ ඉන්න එකයි තියෙන්නේ. ඉතින් සාමේ දුක දුකක් වශයෙන් පිළිගන්න ලෑස්ති නැතුව භාවනා කරනවා කියන එක අල්දිම්ම කාලකණි තත්ත්වයක්. දෙලොක් අතර හිර වෙන තරම්. ඒ නිසා මේ බණ කියනකොට තේරෙනවා බුලුවන් නම් කාපම් බැරි නම් කාපම් මේක තමයි දුක්ඛානුපස්සනාව. ඒකේ තියෙන පෙළන ගතිය. ඉතින් අපි හුඟක් දෙනෙක් හිතන්නේ මේ පෙළන ගතිය ඇවිල්ලා තියෙන්නේ මේ අඩුපාඩුවන් නිසායි කියලා නෑ වදේ. මේක ස්වභාවයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක උදේ ඉඳලා හැන්දෑනකම් මේකයි ස්වභාවය. ඕක අඩුපාඩු තියාන ගියොත් අඩුපාඩුවට හේතු කරනවා බාහිරට හිතනවා. අඩුපාඩු සම්පූර්ණ කළ බලන්න. සිල්වන්ත වෙලා බලන්න. සමාධිමන්ත වෙලා බලන්න. ප්‍රඥාවන්ත වෙලා බලන්න. පෙළන ගතිය අඩුවක් තියනවද කියලා මොනම අඩුවක්වත් නැහැ. ඒ සීල සමාධි ප්‍රත්‍යාවේ යුක්තව එක බලනකොට නේද දරන්න පුළුවන්. ඔච්චරයි නිවන කියන්නේ. අනිත් එක දරන්න පුළුවන් කොයි යන්නේ මේ මේ. කිඹුල කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුවයින් එක ඉවසන්න බෑ. අර හීනමානකින් කොහෙන් අඩුපාඩුවක් තියෙන එක නාර පෙළෙන ගැටේ හිතන්නේ මේ අඩුපාඩුව නිසා. ඒ අඩුපාඩුවට හේතුව කැකිල රජුක කිව්වා වගේ ළඟ හිටපු මිනිහා අල්ලපු ගෙදර මිනිහයි කියලා ඉතින් දිගට දිගට තර්ක කරනවා. වාද විවාද තෝ වර පළ කියාගෙන රණ්ඩු තේරම එන්නේ ওই පීල නට්ට පෙළන ගතිය දැක්කන්න බැරි නිසා. ඒ වගේම මේ ਸੰతాප නට්ටක් කියන මේක තවන ගතියක් තියෙනවා. හැම වෙලාවෙම අපි තැවිල්ලකට ලක් කරනවා. ඉතින් ඒක මේ දුක්ඛ සත්‍යයේ පරම ස්වභාවය කියලා දන්නේ නැත්නම් අපි නිතරම යා කන්ඩිෂන් කරනවා. නිතරම මේ කකුල පුපුරු ගන්නට ඉතින් තෙල් ගන්නවා, බාම් ගන්නවා. ඉතින් හිතනවා මේක මේ දැවිල්ල අඩු වෙයි කියලා අර ගාන දේවල් වලින් අර කුෂ්ඨ රෝගියා ගිනි ගොඩක් ළඟට ගියාම කරන දේ තමයි. නමුත් මේ තවන ගතිය ජම්මාන්තර ගතියක්. මේක තමයි මේ වීර මනසකින් අවබෝධ කරගත්තේ. ඒක කොටයි අපි මුණදී යුත්තේ අනේ මේක ආපු එක හොඳයි. මේ හයිය හති තියෙන වෙලාවදී. මරලඳේදී ඔකට ආවම කරන්න බෑනේ. ලෙඩ වුණා පස්සේ කරන්න බෑනේ. වයසට ගියාම කරන්න බෑනේ කියලා ඔය එන තවන ගතියට මුණ දුන්නොත් ඔය තවන ගතිය තවන්න පුළුවන්. ඒකට තමයි තපස කියන්නේ. ආතාප වීර්ය කියලා කියන්නේ ඒකට. එහෙම නැතුව එනේන එකට බාම් ගගා නටන්න පටන් ගත්තොත් ඕවා ජරා තිත්තති ජරා ව්‍යාග්‍රීව තිත්තති ජරා පර්තරජයන්ති කියලා සංස්කෘත පාඩයක් තියෙනවා. මේ ජරාව ව්‍යාග්‍ර දෙිනුවක් වගේ ගොරෝ ගොරෝ ඉන්නතෝ වරතව මොසකින් තෝ කනවා කියන තමයි. ඉතින් ඕකට උත්තර දෙන්න පටන් අරගත්තොත් ඔයා තව තව කරවන්න පටන් ගන්නවා. ඔබට ඕන කාපන්. ඕකනේ ඉතින් කරන්න පුළුවන් කියලා අන්නේ සංతాපනේන වෙලාදී චිත්ත සංతాප කාය සංతాප දෙකම තියෙනවා දරන්න ඉවසන්න ඉදිරියට යන ඒ පුද්ගල දුක්ඛ සත්‍යයේ 63 65ට නගිනවා 65 දෙනකන 78ට නගිනවා ටික ටික නගිනවා උඩ පිළියම් කරන්න කරන්න පිළියම් කරන්න කරන්න පුපුරු ගන්න පටන් ගන්නවා කවදාකවත් පිළියමකින් සන්තෝෂ වෙච්ච කෙනෙක් නැහැ නිසා මොනම දක්ෂ වෙදෙක්වත් නැහැ නොමරිච්ච මේ ලෝකේ හැම එකක්ම බැලුවා ඉන්න කන්නම් විශේෂඥ වෛද්‍යවරු තමයි කිට්ටු කරන්ඩ එලිපත්ත බයින්ඩ රුපියල් 250ක් දෙන්න. අන්තිමට උන්දත් මැරෙන. මොකක්ද ඉතින් ඔගේ තියෙන වෙනස උන්දගේ මගේ. එහෙම නැති ආයිත් ඉඳපායි දිගටම එක එකක් නැහැ. ඉතින් එහෙව් ලෝකෙ මේ ਸੰతాපණය එන වෙලාවේදී දැරීමේ ශක්තිය තියෙන නම් දුක්ඛානුපස්සනා කරන දුකේ ප්‍රകൃතිය දුකේ නයිසර්ගික ලක්ෂණය තමයි පෙළන ගතිය, තවන ගතිය. ඊට පස්සේ සංකතට්ඨෝ මේක ඉල්ලගෙන බිඳ ගන්න දුකක් කියලා කියලා තියෙනවා. ඒ සංකත ස්වරූපයක් තියෙනවා. අපි විහිම්ම කතයි මේක. අපි ඉන්දස්නයක් වශයෙන් කිව්වොත් මේ කොහරි යනකොට කෙනෙක් අපිට බයි. බොහොම කට කටුක පරුස වචන වලින් බයි. ඒ නැත්නම් ඉස්සරහට ඇවිල්ලාම් බයි. ඒ බන්න වෙලාවේදී කන බුදු බණ වලටත් වැඩිය ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් ඔක අහගෙන කණේ තියාගන්න හැටි පොඩ්ඩක් බලන්න. කාට හරි කිව්වොත් එහෙම විසුවිසෝගත හොඳට කටපාඩම් කරලා ඔකේ තියෙන පදගතාර්ථ ගන්න කියලා කොච්චර දුව කරන්න අපිට වෙලාවක් තියනවද ওই නමේ පාඩම් කරන්න අපිට වෙලා තියෙනවද කියලා කිය. උන් අල්ලපුගිට කියන්නේ බැනපු ඇටි කිව්වනම් ඒ තාලේ හැඩේ වචනේ තේරම මතක තියෙනවා. ඒ ටික හිතේ දරා ගන්න අපිට ඉඩ තියෙනවා. ඒ නිසා අපි අරකට තියෙන ආසාවත් මේක ඕන වුණත් කරන්න බැරි කතියක් කියලා බලනකොට ඉල්ලගෙන කණ එකක් මේකේ තියෙනවා. ඒ නිසා මේ දුක්ඛ ස්වභාව ඒ බණින වෙලාවේ අපිට රූපෙට හිතේ දුවනම් ඇහිම ඇහෙන්නේ නැහැ. ගඳක් බලබලා හිටියනම් රසක් බලබලා හිටියනම් වෙන පහසක් ලබලා හිටියනම් කනට යන නමුත් අපි ඔක්කොම බහදවල අරකම අහලා ඒකම හිතේ තියාගෙන තවමදි වල රෙකෝඩ් කරගෙන ඔන්න බැනපු හැටි කියලා ඒක නැවත නැවත අහනකොට වෙන්නේ මොකක්ද අහනක රාව ප්‍රතිරාව දිදී දුක් කලතර නිසා මේ විඳින දුක් සෑම දෙයක්ම ඊළඟන කන පරිප්පුවක් ඇදගෙන නාන නෑමක් මෙතන තියෙනවා ඉතින් ඔක් කිව්වාම හැම කෙනෙකු හිතන ඒකට පෞරුෂත්වයේ බිඳිනවා. කවුද එහෙමනම් දුක ඊළඟන වළඳන්නේ? කවුද එහෙනම් මේ සැප දුක දුන්නාම දුකට ඊළඟන යන්නේ කියලා. මට නම් 100ට 60ක විශ්වාසයක් තියෙනවා. සමාකාර දෙයක් දුන්නොත් වැඩියෙන් අපි පැනලා ගන්න දුකම තමයි. ඒකල කී කියා ඉන්න හරිම ආසාවක් තියෙනවා. තියෙන සැපාවට මතකත් නැහැ ඉන්නේ හැරි වැඩි ප්‍රසැපේ ඒක දන්නෙත් නැහැ අර වෙච්චි පොඩ්ඩ තමයි කියන්නේ සකමට අසුද්ධ කරනට කර්මස්ථාන දරක වැරදිච්ච මොනක්වත් කමඨාන් සුද්ධ කරලා ඇති කියන්න එපා. හොඳට හරියට භාවනා ගැන කියන්නේ. මොකද අරගෙන පටන් ගත්තොත් කවදාකවත් කෙලවර වෙන්නේ නැහැ. කොච්චර දෝ අපේ මල්ලේ තියෙනවා ওই පළක්. පීතිගේ පළා මල්ල. ඒක පැත්තක දාලා හරි ගියේ එකක්. ස්ථාන මුක මූල කර්මස්ථාන ඉදිරිපත් වෙච්ච එකක්. මම මේ භාවනා කරනකොට විනාඩි 10කින් හරි 15කින් හරි මට පිම්බීම හැකිලිම තු උනා. මම පිම්බෙන වෙලාවේදී ඔන්න පිම්බෙනවා කියලා මෙනෙහි කර හරිය මේ හිත නොයම් පිණිස එතකොට මට පිම්බීම තද වීමක් ඉදිරියට රායාමක් විදිහට වැටුණා කිව්වොත් ගුරුවරයාට 100 200ක සතුටක් තියෙනවා මනුස්සයා හරියට වැඩේ කරනවා. ඒකට හැකිලෙනවාදී හැකිලෙනවා කියලා මෙනෙහි කරා ඒක ආපස්සට එීම බරහැල් වීමක් කියලා කියන්න පුළුවන් නම් මොන්න තරම් නිර්වද්‍යතාවයක්ද කියලා හිතන්න. එමනේ ඉඳ ගන්නකොටම මම දැනගත්ත ඊයේ රෑ මට හීනයක් දැක්ක පතෝල කාලා කුටිය ගත්තේ සෙම ආවා උදේ පාන්දර නැගිටපුවාන් හරි ගියේ නෑ කියලා ඉතින් ওই නරිය බල්ලේ කතා කරන්න පටන් ගත්තා ඔය කියන්නේ ගම්මැදි හැලි කියලා. දැන් කමටහන් සුද්ධ කරන සෑහෙන වෙලා නාස්ති වෙනවා කාරණාට කතා කරන්න දන්නේ උදේ අර වැරදිච්ච ටික කියාපෑමෙන් තමයි අපි අපේ පෞරුෂත්වය පෙන්වන්න හදන්නේ. ඇත්තට මේක නිහිනත්වයක් තියෙන පෞරුෂත්වයක් නැහැ. සර්වචන් සඳහන් කරන එහෙම වෙලා නිසද්ද වෙන එක හරියට කුසල් සිද්ධ වෙනවා. තච්චතෝ භූතතෝ ආදිවාසීන් සර්වචන් කියන වෙච්ච දෙයක්ම කියන්නේ ප්‍රයෝජනයක් දෙයක්ම කියන්නේ සත්‍ය දෙයක්ම කතා කරන්න ප්‍රිය දෙයක්ම කතා කරන්න. නැත්තම් අනික් වචන සියරම අයින් කරන්න. ඉතින් අපි ඇත්තටම අපි දවසට කතා කරන දේවල් අරගෙන ඔය පෙරහැරකටින් පෙරුවොත් ගන්න දෙයක් නැහැ. නිතරම වැරදිච්ච දේවලුයි, පෙරදිච්ච දේවලුයි, බැරි වෙච්ච දේවලුයි අනුන්ගේ දෝෂ ටිකයි කිය කිය ඉඳ ගියාම වෙන මොනවක් කරන්නේ. ඉතින් ඒ නිසා මේ දුක කියන එක සංකත දෙයක් බවත් ඒ වගේම දුකේ විපරිණාමත්වය. මේ දුක අනිවාර්යයෙන්ම පෙරලෙන සුළුයි පෙරලෙන්නේ වාද ඒකාන්තෙම සැපකට. නමුත් අපි එතන නැහැ. අපි ඊගා දුකටයි කට අරගෙන බලන්නේ. අපි කායික වේදනාවක් ආවට පස්සේ ආනාපාන දිහා බලනකොට පිම්බි මැක්ලින් දිහා බලනකොට ඉතින් කායික වේදනාව එනවා. ඉතින් එනකොටම පෙරදුන අනේ මේක මේ මගේ වැඩේට බාධා කෙරුවා කියන ඒ ද්වේෂ චේතනාවෙන් පටික චේතනාවේ දිහා බැලුවොත් අර වේදනාවේ අරමුණ දිහා තියෙන හිත බොහොම දුර්වල වෙලා මේ එන්නත් ඉස්සල්ලාර දුක පිළිබඳව වේදනාව පිළිබඳව සැලෙන්න පටන් ගන්නවා. පටන් අරගෙන ඉවරලා ඒ වේදනාව තමයි ආවේ අපිට කතා කරන්න වෙන කොහොද යන ගමනක. එක්කෝ අපි ඒ gedit අරගෙන ඉඳවා ගන්නවා වාඩි කරව ගන්න එහෙම නැත්නම් ගියාට පස්සේ මේ දුක් වේදනාවේ පිටත්ව යෑම සැපයක් බවත් ඒ වෙලාවට නැවතත් මූල කර්මස්ථානට යෑමේ ප්‍රස්තාවක් තියෙන බවත් අපිට මතක නැහැ. අර දුක ගැනම කල්පනා කර කර පශ්චාත්තාප වෙන ගතිය තියෙනවා. ඒ නිසා දුක් පිළිබඳ දුක්ඛ සත්‍යයේ තියෙන ස්වර්ණමය යුගයේ තමයි දුකේ හැමාරේ දුකේ විපරිණාමය ඇති වෙන සැපය. නමුත් ඒක නිරෝධ සංඥාවෙන් බලන මිනිහට විතරයි උපාදතිති භංග කිනකේ භංගය දැකීම තක්සේකනාට විතරයි මේ දුකෙන් පිරලා තියෙනවා ලෝකේ සෑම දුකම පිටිපස්සේ නිවන තියෙනවා නිරෝධයේ තියෙනවා ඒක බලන්න කෙනෙක් නැතිකමයි ප්‍රශ්න තියෙන්නේ මොකද අපි ඊගාට එන දුකට කට අරගෙන ඉන්නවා මිස අර යන දුක ඉතුරු කරලා යන සැප අපි දකින්නේ නැහැ ඒ නිසා අනිත්‍යත්වය අනිවාර්යයෙන්ම දුකට තමයි තොරු දීලා තියෙන එක පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් ඒ තුඩු දීලා තියෙන දුක නිත්‍ය දෙයක් නෙවෙයි විපරිණාමයටපත් වෙන දෙයක්. ඒ නිසා දුක කාවාම මූල පිළිබඳව අපිට හුඟක් කල්පනාව අඩුයි. මොකද අපි ඒතර මූල කර්මස්ථාන. මැදට ඇවිල්ලා මේක පෙළනකොට ඒකේ තියෙන පුපුරු ගන්න බව, කප්පන බව, පුච්චන බව, අනින්න බව විකාර ස්වරූපේ හොඳට වැටෙනවා. වැටහීමත් බලන්නේ අපි ඒක පටිගෙන් යුත් තමයි මේක මමය මේක මගේ මේක මගේ ආත්මය කියන්නේ නිසා ඒකට පුළුවන් ඇති වෙන්න අපි දාසකත්වයේ තියාගන්න. නැත්නම් දුකේ ස්වභාවික ලක්ෂණ බලන විදිහට මේක කොහොම දුකක් කපනවා වගේ පුච්චනවා වගේ පුප්පු ගන්නවා වගේ කියලා බලන හිටියොත් ඒ මනුස්සයා දැනගත්තොත් දැන් මගේ දිගපළ ලහුණයි කියලා මොන මොහොරෙක්වත් ඉන්නේ නැහැ. පැල්ල. පැල්ල යනකොට බැලුවොත් පුදුමාකාර සතුටක් ඉතුරු කරලා තමයි දුක. නමුත් අපි කවදාකවත් ඒක දකින්න ලෑස්ති නෑ. ඒ මොකද උපාදටිසි කියන දෙකෙන් අපි මේ ත්‍ිතිය නම් වූ ස්ථිරව පවතිනවා කියනා වූ දේ තමයි අල්ලබදාගන්නේ මැද. ඒකත් බුදුහාමුදුරුවෝ දාන් කරලා තියෙනවා තිතස් අඤ්‍ය තත්තං කියලා ওই බදා ගන්න හදන දේ වෙනස් වෙන බව වෙනවා. නමුත් ඒක යනකොට තියෙන සැප බලන්න අපිට ඒ සියුම් සුන්දරත්වය අපේ හිතේ නැහැ. ඒ සුකුම භාවය අපේ හිතේ නැහැ. ඒ විස්තර බලන ගතිය අපේ හිතේ නැහැ. මොකද ඒ තරම්ම ඊගාවට එන දුකට අපේක්ෂා කරගෙන ඉන්නවා වගේ. මේ තුන්වෙනි ලෝකේ රටවල් වරායදී හරි කියලා නැවෙනකම් කට අරගෙන ඉන්නවා. එක එක්කත් ගොවිතැනක් පතක් කරන්න මොකද නැවෙන්නේ කෑමෙන්නේ තමගේ පස්සේ පෝෂණයක් ලබන්න හදන්නේ ඒ වගේ අර එන සෑම දුකක්ම යනකොට බලනවා නම් විපරිණාම භාවයේ මේ දුක්ඛානුපස්සනාවේ තියෙන මිහිරියාවක් ඒ නිසා ਸਰවචනසේ සඳහන් කරනවා මහන්නේ මේ දුක ඇත්ත වශයෙන්ම දුකක් ඒක පිළිබඳව ਸਰවචනසේ වාද කරන්නේ නමුත් මේ දුක දුක වශයෙන් දැක ගන්නවා විතර සැපයක් මනුස්ස ජීවිතේටම නැහැ දුක දුක වශයෙන් දැනගන්නවයි කියලා කියන්නේ දුකේ මුලමදාග දැන ගැනීම. නැත්නම් ඕනෙම අරමුණකත් මුලමදාග දැන ගැනීම. අපි නිසා දුකක් එනකොට දැනගන්න මුල ගෙවම් කරලායි අපි දුකටපත් වෙන්නේ. අග දකින්නේ නැති නිසායි අපි දිගටම දුකක් බව දැනගන්නේ. සැපෙත් මේ ටිකමයි. ඒ නිසා උත්සාහ කරන්න ඕන. ආනාපාන සති භාවනාව පිම්බීම හැකිලිම කරනකොට සක්මන් කරනකොට ඔන්න දුකක් එනකොට හිතා ගන්නවා දැන් අපි ප්‍රමාදයි. ඒ මොකද දුකේ මැද හරියයි ආවුනේ. අනිත් දවසේ ඊට වැඩි ඉතාම සංවේදීව බලනකොට ආනාපාන කරද්දී මතුවෙන්න ඉස්මතු වෙන්න සල්ලං වෙන්න ඉස්සෙල්ලා දුක නිතරම ගොජ දමමින් පවතින හැටි. අවස්ථාවක් බලාගෙන ව්‍යාග්‍රීව තිත්තති දරා පරිතර්කයන්ති වගේ ගොරෝ ගොරෝ බලානින් හැටි මේ දුක අවස්ථාවක් ගන්න බලාගෙන බලනකොට ඉඳ ගන්න ඉස්සරත් මේක මෙහෙමයි ඉඳගෙන ඉන්නකොටත් මෙහෙමයි අරමුණ තියෙනකොටත් මෙහෙමයි ඒක රජ වෙච්ච වෙලාවෙත් මෙහෙමයි ඒක බලු වෙච්ච වෙලාවෙත් මෙහෙමයි කියලා මේ දුක්ඛ දුක සාගරයක අපි නිතරම ඉන්නා බව තේරුම් ගත්තාම කොච්චරම සැප හොයන ගතියක් හෝ දුකට බය වෙන ගතියක් නැහැ. මේකේ ගැලීගෙන අපි ඉන්නේ. ඒකම සද්ද ගැන බලනකොට එකපාරට සද්දයක් ඇවිල්ලා ගසලා දානකොට නම් අපි ඒ සද්ද පිළිබඳ ලොකු ද්වේෂයකින් සාධාරණ කියලා හිතන වෙලාවට නමුත් අපි දැනගන්න ඕනේ සද්ද ඇවිල්ලා අපිට වදින්නේ සෑහෙන දුරට සද්ද ගොරෝසු වුණාට පස්සේ. මුල් මුල්ලේ සද්ද පටන් ගන්න හරිය අපි දැකලා නැහැ. ආනාපාන සති භාවනා කරනකොට හොඳට සතිය පිහිටලා ආනාපානේ මුලැමැදාක දකින්නකොට ආනාපානේ මුලයි යගයි දකින්න කෙනාට තේරෙන පටන් ගන්නවා නිතරම පසුබිමේ සද්ද තියෙනවා. ඒ සද්ද අපිව කුප්පන සුළු නෑ. අපි කියන්නේ ඔය චිත්ත වීදි ගැන කතා කරනකොට භවංග චලන භවංග උපච්ඡේද කියන භවංගේ කඩන සුළු නෑ. ඒක යටි කාපට් එකකට ඔහි ඉන්නවා. ඒකින් බාධාවකුත් නැහැ. ඒ මොකද භාවනා කරන්න ගියාර කොච්චර බාරි ශබ්ද භාවනා මධ්‍යස්ථාන වලත් මේ මූලික ශබ්ද තියෙනවා. බුදුරජාණන්සේ කතා කරන්නේ කැලේ තියෙන චිපිල්ලක ශබ්දය කියලා. මේ රැහැයි හඬන ශබ්දය සහ පලාගිත උන්ගේ හඬ දිග්ගටෝම කැලේ තියෙනවා. හොඳට භාවනා කරනකොට මේ වගේ ශබ්දයක් ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම තියෙන බව තේරෙනවා. ඒක මත පිටින් තමයි ගෑනු ශබ්ද, පිරිමි ශබ්ද, රිලා ශබ්ද, ඌරු ශබ්ද, নানা ආකාර ශබ්ද. අර මූලික ශබ්දේ තේරුම් ගත්ත කෙනා තේරෙනවා නිස්සද්ද තනක් කියලා ලෝකේ දෙයක් නැහැ. අරමුණ ඉස්මතු කරන්න තරම් යන්තම් තියනවනම් ඇති ඒත් මේ ශබ්ද පෙරදිලා පස්සට ගිහිල්ලා නැහැ. එයා තර්ජනය කරගෙන දොරේ ලියපත් කරලා බලන්නේ. ඉතින් ශබ්ද නැති වෙලාවක් ලෝකේ. වැඩි වෙලාව අපි දන්නේ මොකද පුංචි එක දැක ගන්න තරම් සියුම් නැති නිසා ගොරෝසු කෙරීවිලා යන යන එක දැක ගන්න සියුම් බව දැනගන්න තරම් අපේ හිතේ භාවනාවේ සූක්ෂම බව නැති නිසා නිසා මේ විපරිණාම අවස්ථාව දුක තියෙන කෙනාට සැපත් දෙන සුළුයි සැප දෙන කෙනාට දුක දෙන සුළුයි ඒක සමබර කරන දේ හැම සැපක්ම යනකොට දුකයි හැම දුකක්ම යනකොට සැපයි මේ වෙනස් වෙන සුළු බව ඒ නිසා 150ට 50 හැමදේම ගෙනලා අතාරින්න අපිට ඉසాత බැඳගෙන පශ්චාත්තාප වෙලා අඳුර පාන්න දෙයක් නැහැ නැත්තම් මේ විලාප කියන දෙයක් නැහැ සම්පූර්ණ එක දකින්නවා ඒ නිසා මේ දුකේ තියෙන පීලනට්ට, ਸੰతాපනට්ට, සංකතට්ට, විපරිණාමට්ට කියන මේ හතර දිහා දාගෙනවනම් අපි දුක උතට හපලා කනවා. උරට බේත් බොන්නා වගේ දඟලන්නෙත් නැහැ. එන්නෙපයි කියන්නෙත් නැහැ. පැමිණෙන දුකක් අපිට අද එන ආවේනික දුක ඒ පැමිණි දුක් පැනිරහයි කියලා අරමුණේ ඉන්න ගමන් හොඳට මේක විග්‍රහ කරලා බලනකොට තේනවා එකක්වත් නැහැට උඩින් යන්නේ. ඕනම දෙයක් තරහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලන්න ගියොත් මරණ වේදනාවේදී සිහි මූර්ජාවෙන් නැතුව මැරෙන්න පුළුවන් කියලා. හැමදේටම වේදනාවක් එනකොට ලෙඩක් එනකොට ඒ ලෙඩේ හොඳටම මැදට එනකන් වෙදකම් කරන්න යන්නත් එපා හොඳට බලන්න ඉන්න. යකා එන්නේ ඉස්සලා බිදෙන්න දෙන්න යන්න එපා. මොකಾದ යකා මේ රීරි මාසිනාද ඔඩ්ඩි මාසිනාද සූනියන් දෙයියෝද කියලා බලලා එපායි දෙන්නේ. නැත්නම් අරයට ගෙනාවු දෙ මෙයාට දීපු ගමන් ඉතින් කේන්තියක්. ඉතින් ඒ නිසා ඒක බලන් ඉස්සලා පීඩෙන දෙන්න පටන් අරගත්තොත් මේක තොවිලයක් මලව තොවිලයක් බාටපත් වෙනවා. ඒ නිසා ඊවසලා මේ කටයුතු කරනවා ඔය එන බොහෝ දුක් සෞඛ වෛද්‍ය මේ ඇමතිවරයා කියන දෙයක් තමයි අපේ ලංකාවේ තියෙන වෛද්‍ය උපක්‍රම සහ වෛද්‍යවල සහ මේවා හොඳටම ඇති ඇත්ත ලෙඩ වලට බේත් කරන. නමුත් මේ පොලිම දෙන 80ක් බයට ඉන්නේ පොලිමේ. ඉතින් දොස්තරට බෑනේ 180 අයින් කරන්නේ. ඉතින් දොස්තරට අවශ්‍ය කරන විශ්ස බලන්න වෙලාවක් නැහැ. අනික කට්ටිය ඉස්සරලා සල්ලි දෙනවා වැඩියෙන් සල්ලි දීලා කලින් එනවා. මේ ගෙදරදී තනියම කරන්න පුළුවන් ලෙඩ වලට කොත්තමල්ලියට කරන්න පුළුවන් දේ. නමුත් ඒගොල්ලෝ විශේෂඥ වෛද්‍යවරයෙක්ව වැඩි සල්ලියක් දීලා ගත්තට පස්සේ විශේෂඥ සද්දවරුත් අර නිල් පාට පටියට වැඩි කැමති නිසා ඉස්සරහින් එන්නේ මානසික ලෙඩු. නැත්නම් මේ තියෙන වෛද්‍ය ක්‍රමය අපිට හොඳටම ඇති තියෙන අසාධ්‍ය ලෙඩ වලට. ඒ වගේ තමයි අපිට මේ ඉවසීමේ ශක්තිය හොඳටම ඇති මේ ඉන්න පරිසරය අපිට යහමනි යැපේ. නමුත් ආ මේක අර මුබ්බිත්‍ර කටුවක් රකින්න වගේ හුල්ලඟක් වදින්න නැති වෙන්නේ කැස්සක් නිබිසක් නැති වෙන්නේ කැක්කුම අපේ පුරවක් නැති වෙන්නේ බලාපොරොත්තු වෙන භාවනා කරන්න. ඒකල බලාපොරොත්තු වෙන මොකද මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න භාවනා කරන්න. ඒ භාවනා කරන කැස්සක් නිබිසක් ආපුවා ඉතින් ආලවට්ටම් ඉතින් තොවි. ඉතින් මේක අද දුකේ විපරිණාමය දන්නවනම් මෙහෙම තමයි කවුරුත් පටන් ගන්නවනේ එහෙම තමයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මේ ඉවසීමේ ශක්තිය එන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා මේ විමුක්තිය ඊළඟට සටන් කරන කෙනා විමුක්තිය එනකොට දුවන්න නරකයි ඒක කැතයි. විමුක්ති ගාමිනන් ওই දුක්ඛ සත්‍ය නිසා වෙන්නේ එනකොට ඒක දැක් ගන්න. නමුත් මේ දුක්ඛ සත්‍යයේ ආලවට්ටම් තුනක් තියෙනවා. එකක් තමයි මේ දුක්ඛ දුක්ඛ කියලා එකක් තියෙනවා. ඔය කියන කායික වේසික චෛසික දුක. ඊගාට තියෙනවා විපරිණාම දුක්ඛ කියලා එකක්. මොන්න ලස්සන දෙයක් අරගෙන තියහටියත් ඒක දූවිලි වහනවා, කැඩෙනවා, බිඳිනවා යනවා. අර ඉස්සර පේවදිනේ බස් ස්ටෑන්ඩ් එකේ මිනිස්සු හැමදාම හිඟනෝර කියන්නේ ගලක් නං ගඟති ගලති පහලට ගලා යති මලක් නං දෙපෙති පරවෙති පෙති හැලෙති ඕක තමයි මගේ මේ හිඟනකොට කියන ගාතාව. ඔය කොච්චර සුන්දර වස්තුවක් වුණත් අන්තිමට තරි ගහලා යනවා. මේක හරි හිතට දුකයි సౌందර්ය පුත්තල సౌందර්ය බලන කෙනා. මේකත් මේ මේ දරා ගන්න බැරි දෙයක් කොයි දෙයක් පිළිසිදුර තියාගෙන ගියත් තියාගෙන දෙන්නේ. ඒකට කියනවා විපරිණාම දුක්. ඒව ඇත්තටම අපේ ප්‍රිය අදහස් කෙරෙහි. මතිමතාන්තර කෙරෙහි යද්දී. ඊට තියෙන සංඛාර දුක්ඛ කියලා වෙලා සංඛාර දුක්ඛ කියලා කියන්නේ අපි කොච්චර සාහිතික කරන්න ගියත් එකම චිත්තක්ෂණයක්වත් ඉස්පාසු වෙන්න දෙන්නේ නැති දුකක් මේකේ තියෙනවා. එකම චිත්තක්ෂණයක්වත් ඉස්පාසු වෙන්න බැරි දෙකක්. ඉතින් මේ දුක්ඛ දුක්ඛ තමයි අපි මේ ලෝකේ කොන්තරත් අරගෙන සුව කරන්න හදන දේ. ආණ්ඩුවත් අපිට වග වෙන්නේ නෑ නෑ මට රජයට දුන්නොත් මම ඒක කරලා දෙයි. ආර්ථික විද්‍යාඥයෝත් ඕකට අවිලා අපිට කොන්තරත් දෙනවා. සමාජ විද්‍යාඥයෝත් කියනවා අපි සමාජය උන්ට හදාගත්තොත් ඕක නැති වෙයි කියලා උසර්වඥයන් සඳහන් කර දෙනවා. මේ කතා කරන්නේ දුක්ඛ දුක්ඛ විතර විපරිණාම දුක්ඛ නැති කරන්න පුළුවන් జగතේ කොට යන සර්වඥයන්සට බෑ. සරුවචනාංශයත් ඔය ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක තේරම ආවා. ඉසිකක් වුන් ආදී තවත් දුක් 11කුත් තිබිලා තියෙනවා. කායික දුක්නුත් තිබිලා තියෙනවා. ඊට අමතරව සංඛාර දුක දැක්කා නම් ඒ කියන්නේ හාල් මල් යකට මල්කට ගුල්ල ගාලා තියෙනවා දැක්කා නම් කවුරක්වත් ඔය හාල් මල්ල බල බල ඉන්නකො නොබල විසිකොන. පවතින්නේ පුරාවට පවතින සංඛාර දුක කියලා දන්නවනම් අන්නේ සංඛාර දුක්ඛ කලාප වශයෙන් දකින අවස්ථාව තමයි මේ සම්මසන ඥානය. නමුත් ඒකට අර දුක්ඛ දුක්ඛ පිළිබඳව හැඩගැහිමක් නැති කෙනාට විපරිණාමයේ පිළිබඳව බනහල නැති කෙනාට සෑහෙන අපහසුකකටපත් වෙනවා මේ වැරදිල්ලක්ද හරියමක්ද කියලා නිසා සංඛා විතරණේ සක සංඛා ඊතර වීම මේ සම්මසර ඥානදි සිටින සම්හාර වේලාවක අනිත් පැත්තත් මේකේ කියලා දෙනවා මේ කාංකාව එහා පැත්තට සක සංඛා නැතුව තේරුම් පටන් ගන්න වෙලාවක් එනවා අරමුණ එනකොටම මෙනෙහි කරන්න පටන් අරගත්තොත් මේ සෑම අරමුණක්ම අතේ පොඩි කරන්න පුළුවන් තරමට දියාරු කරගන්න පුළුවන්. අතේ අතට ගන්න පුළුවන්. මේචල් කරගන්න පුළුවන්. අන්න ඒ වෙලාවට එනවා මේකේ අනිත් පැත්ත මම දැන් rahat කියලා. මට දැන් අඩු ගන්න මාර්ග ඥානයක් පහළ වුණායි කියලා. මට දැන් ඇත්තටම චේතෝ විමුක්තිය පහළ වුණායි කියලා. මොකද මේ දුකයි මේ අනිත්‍යත්වයයි සදාකාලිකව පෙළපෙලා හිටපු කෙනා එක චිත්තක්ෂණයක හරියටම අරමුණට මුණ තියලා යන්න ගිගමන් පේනවා එහා පැත්ත. එහා පැත්ත දැකපු ගමන් අදි탁සේරුවට යනවා කියන එක මේ වෙලාවේදී වෙන්න පුළුවන් තව දුර්ලභම. හැබැයි මේ අදි탁සේරුවට යන යෝගාවචරය ගැන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන කොහොම ලස්සන ඉදිරිපත් කිරීමක් එයා දක්ෂ යෝගාවචරේ භාවනා නොකරන පුතඥයන්ට කවදාකවත් එතෙන්ට එන්න බෑ. රහතන් වහන්සේට එන්නත් බෑ. අදක්ෂ යෝගාවචරයට එන්නත් බෑ. ඊටාම දක්ෂ යෝගාවචරය මෙතන ගියාට පස්සේ සමාහලාට තමන් ගැන අධි තක්කේකට යනවා. නිසා සම්මතර ඥානයේදී මේ සැක සංකා දුරු කරනවා කියලා කියන්නේ අමුතුම ආරක්ෂක යන්ත්‍රයක් ආරක්ෂක මන්ත්‍රයක් අරගෙන කොට වෙන්න ඕන. යම් කිසි වෙලාවක අපි හිතමු මේ කියන විදිහට දුකම දුකටම සාදර වෙලා එන සෑම දෙයක්ම මෙනෙහි කරමි. ඒ අතරමැද මූල කර්මස්ථානෙත් මෙනෙහි කරමි. ඒ සියලු දේකම තියෙන මේ කලාප වශයෙන් සම්මර්ෂණය කරලා යනකොට පුදුම විදියට ඒ සතුටක් පුදුම විදියට පිරිච්ච ගතිය මට නම් අද දවස මුණක් ඉන්න පුළුවන් ඇස් පිල්ලම්වත් ගන්න නැතුව භාවනා කරන්න පුළුවන් මේ භාවනාවක් නම් ආයේ මොනම දෙයක්වත් පිටින් මාතු දාන්න ඕනේ මේක මේක විසින්ම පිරිච්ච ගතියක් තියෙනවා සම්පatti කරයි මේක තමයි සාස සම්පatti කියලා වැටෙනවා අන්නේ වැටෙන වෙලාවේදී මේ වැටහිච්ච මේ ඒ අපි කියන්නේ සාමාන්‍යයෙන් ඒකට පස්සද්ධිය කියලා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කිරීම සම්මසනේ කියනවා මේකයි නිවන කියලා අල්ලන එකට කියනවා පරාමසනේ කියලා පරාමර්ශණය කියලා කියන්නේ දැඩි ග්‍රහණයට අල්ලා ගන්නවා. හරි. අද නම් මට පොට පෑදුනා. බෑ කියන්න බෑ, නෑ කියන්න බෑ. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අද නම් මං එහා පැත්තට ගියයි කියලා අර ඒක තදංග වශයෙන් දකින්න නිවන අච්ඡන්ත නිබ්බාණේ වශයෙන් තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක දක්ෂ යෝගාවචරයට වෙන වැඩක්. ඒක විස්තර කරලා දෙන එකත් මේ සම්මතන ඥානයේදී මේ අනිසිදු කණාත්ම විස්තර කරන මතක් කරනවා. මේ වෙලාවේදී එහෙම වුණාම හරි පණිතකමක් එනවා. ඒ pedantic කියලා කියන පඬිතකම ඒක ආවට පස්සේ කියලා දෙන්න හිතනවා. උඹට වැරදුනේ මෙන්න මේක නිසා මම බලපන් මම කොහොම කරන්නේ මම මේ වැඩේ කරගත්තා මෙන්න මෙහෙම කරපන් කියලා. ඉතින් කකුල තියන්නේ මෙහෙම හුස්ම ගන්න මෙහෙමයි කියලා. ඉතින් පැත්තකට කරලා යෝගාචර පිළිකන් වල තියාලා උපදෙස් දෙන්නේ. ඔන්න ඔය වගේ වෙලාවට. එයාලට පොඩ්ඩක් කොන කාපුවාම අර ඉස්සර කාලේ හිටියලු රජුරෝ මේ අස්සයන්ට මිදි මිරිකලා දීලා පොතු ටික දුන්නලු කොටලුවාට. ඒක කෑවට පස්සේ මම පුකුඩ තම තම නටනවා අද අපි මිදි කාලයි කියන්නේ. එයාර වැරදිලා දීපේක නිසා. ඒ වගේ මේ යන්තම් අල්ලන කොටත් හිටිනවා එකක්. උනාට වැඩිය දඟලන ගතියක්. නමුත් පස්සේ ඒ උඩ පැනපු ගමනට හුඟා කමාරුටපත් වෙනවා. මොකද විශේෂයෙන්ම අර තෘෂ්ණාමාන දිට්ටි නැත්නම් මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය කියලා පරාමාශනය කරන ගතිය. හැබැයි ඒ යෝගාවචරයන්ගේ වගකීම ගුරුවරයා බාර ගන්නවා. ඒ මොකද හේතුව ඒකට දක්ෂයෝ. අර වෙලා තියෙන්නේ අදි탁සිරණය හොඳ වීරියක් තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා. සතිය තියෙනවා. නමුත් අර තදංග වශයෙන් පහළ වෙන නිවන අත්‍යන්ත නිවන වශයෙන් පටලවා ගැනීම එතන සිද්ධ වෙන්නේ. හදන්න පුළුවන්. නමුත් නැහැට ආන්න තේරුම් ගන්න ඕනේ මෙතෙන්දි මෙහෙම යනවා මොකද ඒ තරම් දීර්ඝ සංසාරේ විඳගෙන ආපු ගමනේ පොඩි සෑල්ලුවක් හම්බෙච්ච ගමන් විශාල අධි탁සිරට යනවා. ඉතින් ඒක අපි පරාමර්ශනයේ වශයෙන් උත් ඒකත් මම නෙවෙයි ඒකත් මගේ නෙවෙයි ඒකත් මගේ ආත්මේ නෙවෙයි කියලා ගන්නවනම් ඇත්තටම කාසිය එකම කාසිය දෙපැත්තවලදී මොකද්ද අන්තිම දුකටපත් වෙලා ඇඟ ලුණු දෙහි දැම්මා වගේ පුදුමාකාර වද දෙන වේදාවක් එනවා අන්න ඒ වෙලාවෙදිත් අපිට තියෙනවා මේ දුක මම නෙවෙයි මේ දුක මගේ නෙවෙයි මේ දුක මගේ ආත්මේ නෙවෙයි මේ විපස්සනාවක් හරියන බවට මේ දරුවෙක් වදනකොට එන විලිරුදාවක් වගේ එකයි. ඉතින් තටමන්න නැතුව මොකක් කරන්න ළමයි හම්බෙන්නේ නැහැ. මම හම්බෙන්නම් ඒ වෙලාවෙ මිලිරු දාවක් එනවා. ඉතින් කෑ ගහන්න දෙන්න ගෑනු කට්ටිය බයින පිරිමින්ට අහින්න ගෙදර ගන්න එපා කිය. පිරිමින්ට එන්න දෙන්නෙත් නෑ ඔක බලන්න. ඒක බැලුවයි කියලා නිකන් ඉන්නේ ආයෙත් ළමයි හම්බ වෙනවා. කෙසේ නමුත් ඒ වෙලාවේදී හොඳට තේරුම් අරගන්න ඕනේ මේ පැමිණිච්ච දුක පැනිරහයි මගේ මේ භාවනාව අපේ. මට උගන්න පඬිස්සවාංශ කියන්නේ විපස්සනාවේදී දුක ආවනම් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා මතක තියාගන්න. මහසීනායක සඳහන් කරන පොතේ හැම ඥානයක්ම පහළ වෙන්නේ දුකට වාංගු වෙලයි කියන. නාම රූප පරිච්ඡ ඥානයේදී 10%ක් දුක අවබෝධ වෙනවනම් 115 වෙනකොට යෝගාචරය වැටෙනවා. දක්ෂ යෝගාචරණ මේ 15 වායේ මොකට ඊගාව ඥානෙට පාංගු වෙන්නේ. ඒකට ගිය එක හිතන දැන් නම් හරි කියලා. උන් අතෙන් ගියා 120ක දුක දෙන. ඒතකොට මේක ඉවරයක් නැහැ කියලා අතෑරියානේ. අර මුල් 10ක් නැහැ 20ක් නැහැ ගෙදර යනවා. දැන් ඒක විඳගත්තට පස්සේ ඒ විස්තර සාපේක්ෂ කුසල සම්මතර ඥාන පාන ඔය වගේ එnde එnde එnde තීව්ර කටුක දුකක් ආවිලත් අතප්පය කඩාගෙන තෝ දරාගෙන යනකොට තමයි දුකෙහි ඥාණය එනසන් දුකේ පන්නරය ඉවසීමේ ශක්තිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න දුක අවබෝධ කරනවා කියලා කියන්නේ. එනිසා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම යෝගාචරයේ පෞරුෂත්වයේ විශාල වෙනසක් ඇති කරනවා. හරීම නිර්වාති පුද්ගලෙක් ඉතුරු වෙන්න ඕනේ. එන ඕන දෙයකට අදාළ ලෑස්ති වෙන මිසක කලින් මේ උපකරණ ලෑස්ති කරන්නේ. එන ඕන දෙයකට කය හිත සූදානම් කරගෙන ඉන්න මිසක් මේක එන්න ඕන මේක බලාපොරොත්තු වෙන්න මේක නොඑන්න ඕන කියලා තැකීමක් නැති වෙනවා. ඒ නිසා මෙතනින් තමයි අපි කියනවා විපස්සනාට දොර ඇරෙන්නේ. එවැනි දෘෂ්ටියක් එවැනි මධ්‍යම ප්‍රතිපදාවක් එවැනි අන්ත දෙක අතහැරීමක් දන්නේ නැතුව ඉදිරියට ගිහිල්ලා කරන්න බෑ. කෙරෙන්නේත් නෑ මෙතින් හැට යන්න ඒ ඒ අවසරෙත් ලැබෙන්නේ නැහැ. දැන් බර ගානක් ඉන්නවද භාවනා ලෝකේ මෙතන කරකැවෙන ඒ මොකද මෙතන මේ සමතේ තිබුණාට සීලේ තිබුණාට සමාධිය තිබුණා මෙතෙන් එහාට යන්න මේ ලැබෙන දේවල් හෝ අපිට දුක් දෙන දේවල් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි කියන ඒ සම්මසන විදිය හැම දෙයකටම නිකන් පුරුද්දට වගේ කරෙන්න මොනම විදියකින් හරි පරාමර්ශනය කෙරුවොත් මේ ලැබිච්ච ඥාන මගේ නැත්තම් මේ දුක මහා කාලකන්‍යා මම තමයි කියලා වගේ ඒක දිගට දිගට දිගට දිගට අපි විකෘතියට එහෙම නැත්තම් විලෝපන වලට යොදවනවා. ඒ නිසා මේ දුක්ඛානුපස්සනා තේරුම් ගතට පස්සේ මේ මනුස්සයා ගැරන්ඩිය පොල්කට විලෙන් ඇදලා ගත්තා වගේ සම්පූර්ණ හැඩ ගැහෙනවා. ඉතින් අර ඒකයි මං කිව්වේ ඉස්සලා හිතන රහත්ුණා කියලා. සෝවන් වෙලාවක් නැති කෙනා වුණා රහත්ුණා කියලා හිතන තරමේ ලොකු අපකප්පීමක් මෙතන සිද්ධ වෙනවා. නමුත් යන්තමට සමකාලීන ආචාර්යවරුන්ගේ මතවල දක්වනවන යංගතමට විපස්සනාට සුදුසුකම් ලබා දී පමණයි මේකෙන් කරන්නේ. එහෙම නැත්නම් තව එකක් කිය හැකි ඉස්සරහට එන තියෙන අනාත්මය පිළිගන්න සුදුසු තත්ත්වයක් හිතාදීමයි කරන්නේ. ඉතින් අපි ඒක පිළිබඳ විස්තර ලබන වතාවට තියාගන්න කොහොමද මේ යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යමක් දුක නම් කොහොමද ඒක අනාත්මයට හරවන්නේ කියන එක අපි අද වෙලාමදී අද ලැබුණු කාලෙදට පුළුවන් උනේ යමක් විපරිණාම සුළු වෙනවනම් ඒක අපි කැමැතිමත් අකමැතිමත් අනිත්‍යයට දුකටයි පෙළඹෙන්නේ ඒක ආර්ය විවහාරයක් බව තේරුම් අරගෙන ඒ ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන වචන සහ ක්‍රියාපිළිවෙලවල් හරි පොඩි දරුවන් ශ්‍රී ලංකාවට අම්මලා තාත්තලා කියන වචන කරලා පොඩි ගෙවල් ශ්‍රී ලංකේවල් හදන්නා වගේ අපේ ජීවිතේට කිට්ටු කරගන්න. කිට්ටු කරන්න කරන්න කරන්න දුක්ඛ සම්මසණය කරන්න පුළුවන් දුක්ඛ පරාමසණය කියන කතාව. ඉතින් මේ ගත කරන වස් කාලේ සියලු දෙනාම ගත කරන්න බොහොම උනන්දුයි. සියලු දෙනාට මේ ධර්ම කොටසත් එකතු වෙලා තමයි කරා පැමිණෙන සෑම දුකක් වැනි රහකට හරවගෙන සෑම දුකකින්ම සිල්වේ දුකට වඩවාගෙන සෑම දුකකින්ම ඊගාව ඥානයට වාංගු කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය මේන් අත්වේවා කියන ප්‍රාර්ථනාවේ අද නිමිත් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසරයි විනාඩි දෙකක් විතර වගේ ධර්ම දේශනාවට අරගෙන තියෙනවා. ඉතින් ධර්ම ප්‍රදාන කළ අපි කරන්නේ ධර්ම දේශනාවට පිළිබඳව මුනුනේ කියන ප්‍රශ්න හෝ මේ තියෙන ප්‍රකාශන වල තියෙන වයහුම් කන් දීලා නැත්නම් අපි සම්ප්‍රදාන කූලව දිව්‍යන්ත පින්දීමේ සහ ඥාතියින්ද පින් පැමිණීමේ සතිವಾರය සමාප්ත කරනවා ඊට කලින් කතා කරන්න ප්‍රශ්න කරන්න ප්‍රකාශ කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට ඉවසෙන්න අවසරයි සුනිල් සතිය අපි නැත්තම් මෙන්න සතිය නැහැ කියන්නේ සතිය කියනවා නම් කියනවා කියන්නේ නැත්නම් කැඩලා කැඩලා කියන්නේ නැත්නම් ප්‍රඥාවට කොහොමද නෑ මේ කැඩලා කියලා හදාගන්න උඩ වීර්යයත් ඒ වගේ නෑ ඇත්තටම සතිය තියෙනවා කියලා සතියට දන්නවා කියන එකත් එච්චරම සම්පූර්ණ කතාවක් නෙවෙයි ප්‍රඥාවකින් තොරව මේක සතියද නැද්ද කියලා සමාජයට අපි සතිය තියෙනවා කියලා හිතාගෙන හිටියට සතිය නෙවෙයි ඒක ඒක නිසා හුඟක් ඒක ගැටකටා ගැටකටා තමයි සත්‍යමත් භාවයේ සත්‍යමත් විලාය සත්‍යමත් බව දන්නකම ප්‍රඥාව තමයි. සත්‍යමත් නැති විලාය සත්‍යමත් බව දන්නේ නැත්නම් ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාව නැත්නම් සත්‍යමත් නැති බව බව නැතිකමවත් අපි විවිධ අර්ථ දෙන්න පටන් ගන්නවා. සතිය ඉන්නකොට සතියෙත් නැද්ද කියලා අපිට උපමාවට කියනවා නම් ආනාපාන සතියෙම ඉන්නේ. ඉන්නකොට හුස්ම රැල්ලේ හිත තියෙනවා එක වෙලාවක. ඒකට හැපෙන තැන හිත තියෙනවා. එක වෙලාවට උණුසුම් සිසිල් ගතිය වල හිත තියෙනවා. ඒසර අපිට දන්නේ නැහැ මේ තුනේම එක දිගට සතිය පැවතුනාද එකම ආනාපානේ මුණත් උනද්ද එහෙම නැත්නම් හිතනන්නත් අරමයි. ඒතර ප්‍රඥාවන්තය විතරක් දන්නවා මේක සංසිද්ධියක පැතිකඩ රාශි තියෙනවා. ඒ කොයි පැතිකඩ දැක්වත් සිද්ධිය දැකීමක් තමයි. නිසා මේක පැටලිල්ලක් නෙවෙයි. ඔහොම යන් කියලා යදාන. ප්‍රඥාව නැති කෙනා සතිය තමයි ඉන්නේ. මොකද සැක කරන වෙලාවක මගේ හිත තියෙන්නේ මේ ඉහළ බලන හුස්මේ. කීයටක් අදිනකොට හරස් කියන සමහරලාට මේ වදින තැන වෙනස් වෙන හැටි. සමාජලාට එතන හොස්පිටල් වැදීම නිසා ඇති වෙන කුම්බන ගතිය, හැකිරෙන ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය. මේ තුනේ කරගෙන පටන් ගත්තාම කොහොමද සතියෙන් විතරක් ඕකල්ලා? ප්‍රඥාවන්තය විතරක් දන්නවා මේ පැතිකඩ තුනක් තියෙනවා. දුක, දුක්ඛ ලක්ෂණය, දුක්ඛානුපස්සනාව කියලා මේකේ පැතිකඩ තියෙනවා. හැම දෙයකම තනි මොනතක් නෙවෙයි තියෙන්නේ. සතිය තියෙනවයි කියලා අපි හිතන්නේ තනි මොනතක් දන්නේ ඒකෙම ඉන්නකොට. මත හැම එකෙම විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. ඒ අපි ගත්තොත් දැකීම දකින්නයි කියන සිද්ධියේදී රූප ධර්මයේ හිත පවතිනකොට ඒත් හතිය තමයි. මේ දැකීමේ රූප ධර්මයේ කනට ආවට ඇහෙන්නේ දිවට ගිහිල්ලා බෑ මෙයක් ඇහි ඔපේටම යන්න ඕන නිසා මෙතන රූප තිබුණට වැඩේ සිද්ධ වෙන්නේ ඇහි ඔපේ නේද කියලා කවදා හරි වැටෙනකොට මේ රූප ධර්මයට වැඩක් නෑ ඒක කනට හිත යනවා. ඒකෝට තේිනොක් ඇහැට රූපේ වැටුණට හිත වෙනේ කොහෙද තිබුණා නම් පේන්නේ නෑ. හිත තමයි මෙතෙන් ඇවිල්ලා මේ දේ අභිෂේක කරන්න නිසා හිතේ තියෙන කිව්වහම අභිධර්මයේ හැටියට හෝ චිත්ත නියමයට කාදාත් රූපයයි ඇහිෝපයයි විඥානයේ තුනම එකට දකින්න බෑ. එකයි එකට දකින්න. මේ දකින්නේ මුළු සිද්ධියෙන් තුනෙන් එකයි කියලා සතිය නෙමෙයි අපිට කියලා දෙන ප්‍රඥාව. තුනෙන් එක දැක්කට සතියේ ඉන්නේ. බය වෙන්න එපා. තාම ඉන්නේ සතියේ කියලා. උඹ බය වෙන දෙයක් නැහැ කියලා සතියට ප්‍රඥාවෙන් පොඩි පිටිපස්සෙන් අත්දැකීමක් තියෙනවා. ඒ නිසා අපිට ඇත්තටම කියන්න බෑ සතිය ඉන්නකොට මම සතිය දන්නවා සතිය නැතිකොට මම සතිය නැති බව දන්නවා ඒක මට විශ්වාසයි කියන්න බෑ ප්‍රඥාවේ අනුග්‍රහයක් නැතුව ඒක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා තමයි හැදෙන්නේ මොකද සතිය හරි මේ සතියට කියන්නේ මේ කොරෙක් වාගේ කියන අද්දක තියෙන තුනට වල හෙල්ලෙන්න පෙරලෙන්න බෑ මේ රූප මේ හුස්ම ටික බලබලා ඉන්නකොට එතනින් එකපාරට සතිය මාරලා හැපෙන තන නාසිකාග්‍රේ වම් පැත්තේ කොනේ මට වැටෙන්නේ නෑ නෑ දකුණු පැත්තේ කොනේ වැටෙන්නේ කියලා කීකම සත්‍යිත මතක නැතුණා මේ මම දැන් ඉන්නේ ආනාපානෙද මේ ප්‍රතිකඩ මාඩවීමක්ද උනේ සත්‍ය කරනකොට මොකක්වත් යාර්ථ කරගන්න එයාට ඇවිදින්න බෑ කොරා ඉතින් ඒකට අර චර්ණ ධර්ම වලින් ඇවිල්ලා විද්‍යා ධර්ම උදව් කරගෙන දෙන්න එකට යන්න ඕනේ ඒ නිසා මේ සත්‍යයට තනි කර එන්න බෑ මම සත්‍යමත් මම සත්‍යමත් නෑ කියන එක හැටි පරිණාමය සිද්ධ වෙනවා. ඒ පරිණාමයට ආසන්නෙන් ඕජාව සපයන්නේ ආසන්නෙන් පොහොර සපයන්නේ මේ මේකට ඒක සල්ලම් වෙන්නේ ඒක මොහුකුරා යන්නේ ප්‍රඥාවේ ආධාරයෙන් තමයි. එතකන් අර එකම දෙයක් නියම තුන් හතර පැතිකඩ බලන්න එක චිත්තක්ෂණ එක බෑ. චිත්තක්ෂණ හතරක් පහක් බලන්න. බලනකොට එයා වටේ කරකැවිලි බලන්න. ඒ වටේ කරකැවිල්ල මුළු එකම ගොනු වැරන්දෙන්නේ සතියෙන් නෙවෙයි. ප්‍රඥාවෙන් කරන්නේ. ඒ නිසා මේ නැවතත් මේ ප්‍රශ්නේ වරණගනවා නම් තාම තේරෙන්නේ නැත්නම් වෙන විදිහකට වරණගන්න අපිට ප්‍රකාශ කරන්න බෑ සත්‍යයෙන් ඉන්නකොට මම සත්‍යයෙන් ඉන්නවා කියන එක ප්‍රඥාවෙන් තොරව. මේක තමයි මේක නැවත නැවත කරන්න කියන්නේ. මේ දේම නැවත නැවත කිරීමෙන් අපි ගැලිපියක් ගන්නකොට මෙහෙම අල්ලලා දෙනවා ඊට පස්සේ බොහෝකට වැඩ කෙනෙක් බහුලීගත කෙරෙල්ලෙන් තමයි ප්‍රඥාව ඒ කියන්නේ ගත යුතු පැති ගන්න, හල යුතු පැති හලන්න. ඒකට බුදුහාමර මොනවක්වත් කියන්නේ. ඔකම නැවත නැවත කරනකොට Tamanට ඒ තුල මේ ඔබ මට්ටම් වෙන්න පටන් අරගන්න. මේ ශිල්පේම නැවත නැවත කරනකොට ආනාපානෙම නැවත නැවත කරනකොට ගොවිය ගොවි උදැල්ලේ වැඩ කරන්න කරන්න ටයිප් රයිටර් ටයිපින් කරන එක ආයි රයිටර් වැඩි කල් ඉන්නේ ඉන්නේ විවිධ ක්‍රම විවිධ ඒකේ කෙටි ක්‍රම ඉගෙන ගන්නවා ඒක කියනවා මේ අපේ මොලේ තියෙන සෛල පුංචි කාලේ වැඩෙන්නේ සෛල ප්‍රමාණය වැඩි වීම. 40ට පස්සේ වැඩෙන්නේ ඒව අතර තියෙන අන්තර් සම්බන්ධතාව වැඩි වීම මිසක් අලුතෙන් වැඩෙන්නේ නැහැ. කිටි පාරවල් හොයා ගන්නවා. ෂෝට් කට්ස් හොයා ගන්නවා. හොයාගත්තාම අර මේ අලුතෙන් පුරුණ එකන වටේම කරනකොට වෙනංශ ගිහින් වැඩි කලින්. ඒ කරන්නේ වැඩි සෛල ප්‍රමාණයක් වැඩි වීම නෙමෙයි තියෙන සෛල අතර අන්තර් සම්බන්ධතාව. ඉතින් අර ඒ අන්තර් සම්බන්ධතාව තමයි ඔය මේ තලතුණකම කියලා කියන්නේ එක්ස්පීරියන්ස් කියලා කියන්නේ. ඉතින් ඒකට ඒ ශිල්පෙම නැවත නැවත දෙන්න. ආනාපානෙම භාවිත කෙරුවට මන්නේ බහුලීගත කරන්නේ. එතකොට වැඩෙන දෙයට අපි කියනවා ප්‍රඥාව කියලා. ඒක කෙනෙකුට දෙන්න බෑ. ඒ අධ්‍යහුරුවෙන්මයි එන්නේ. හැබැයි ඒකට පෙළඹෙන හැටි ඒකට පෙන්වල සුදු ඇඳගෙන හිටපන්, සිල් අරගෙන හිටපන්, දුස්සර කරන්න එපා, කායද ඒව ටික ඇත්ත. මත ඒ මතරක වැඩෙන ගතිය යොදන ප්‍රමාණය අනුව තමයි සතත අභ්‍යාසයෙන් තමයි තියෙන්නේ. ආසසමස් සර්වඥයන් වහන්සේ දේශනා කරන දැන් සතුටක් ආවම ඒක දුක වශයෙන් දැනගන්නේ නැස්ම. ඊපස්සේ දුක ආවම ඒක උන්කට්ටු ගන්නවා කියලා දැනගන්නේ කියනවා. දුක්ඛම සුඛේ අනිත්‍ය වශයෙන් දැනගන්නේ. සංග දෙවෙනි එක දුක උන්කට්ටු දැනනවා වශයෙන් දැනගන්නේ කියන්නේ. මේ දුක්ඛ දුක්ඛේ වශයෙන්. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ අපේ මුළු සංසාරෙම මේ සාහිත්‍යම මේ දැනුමම අපි ඔක්කොම තියෙන මේ දුක නැති කියලා සැප හොයන්නනේ. ඉතින් ඒ ඔක්කොම පසා කරගෙන මේක ඇවිල්ලි වෙලා දැනුමයි අපේ පඬිතකමයි පොතක්කමයි ලස්සනකම කෝක තියෙදි පසාරු කරන ඉලහර. අරමයි දුකට ඔය ඔය ලෝකේ තියෙන නීති වළංගු නැහැ. කර්මේ පරිසම් දෙන්න පටන් ගත්තා ඒකට පාර හැදිලා තියෙන නිසා ඒක නිතර නිතරම මේ කියන පළවෙනි ධ්‍යානයේට සද්දේ කට්ටක් ආවයි කියලා කියනවා. කටම ඥානස සද්දෝ කණ්ඨකෝ කියලා. ඒ කියන්නේ කන හූරනවා වගේ තේරෙන්නේ. විතක්ක ਵਿਚාර දෙක යන්තම් මේකට යොමු කරගෙන ඉන්න වෙලාවනේ පිටතට ගිය ගමන් වෙහසයි. ඉතින් ඒක නිසා අපි මේ ඇත්තටම ඒතරම ඇති වෙන මානසිකත්වය උතන සඳහන් කරන්නේ මොකද අපි මේ මුළු දැනුමයි සල්ලි සේරම යොදවන්නේ සැපපින්ස. ඔය දුක ආවම මේ නිකම්ම කොන්දපන්නේ නැති දුක මොනවාද අපි මට්ටම් කරලා යනවා. ඊට පස්සේ තේරෙනවා අපි හිත හරියටම බලකොටෝක ඉන්නේ අපේ සෙබළුන්ට මොනවක් කරන්න මන්ති මොන සෙබළම තමයි ඇවිල්ලා අල්ලලා තියෙන්නේ බලන්න. ඒකට ඒකට වෙන්නේ මේක මේකේ තියෙන මේ මේ පුංචි උනාට ඒකේ තියෙන මේ මේ ප්‍රයෝගශීලී ගතිය ඒක බලන්නේ නැති කරන්න උත්සාහ කරන කියන්නේ මෝඩකම. ඉලා ආපුවා මේක ඔය ඒ හානියක් කරනවා. ඔය කොච්චර කෙරුවක් කරනවා. රජක මැදුරක බල රාජධානිය මැද හිටියත් කර්ම දුකක් ආවට පස්සේ මොන්නම තාලෙවත් තරක් කරනවා. ඉතින් දැන් මේ ලෝකේ හදන්න හදන්නේ pool proof system එකට කිසිම කෙනෙකුට මරන්න බෑ කියලා. ප්‍රේමදාස මැතිවත මැතිවත දැක්කනේ කොහොමද කියන්න දැන් අද මරණයට පස්සේ දන්නවා මේ රාජකීය සම්මාන රාජකීය ආරක්ෂා තුන මරන. ඉතින් අපි ගැන කොමන කතා. ඉතින් ඒ දුක එනකොට දුක කට්ටක් විදිහට සලකන්න කියන. ඒ කියන්නේ සර්වඥාන්සේගේ පරමාර්ථ දේශනාව ඇටින්නම් කියලා කියන්නේ වේදනාව කියන එක වෙනස් වෙන සුළු දෙයක්. ඒ නිසා සුඛ වේදනාවත් දුකයි වෙනස් වෙන සුළු නිසා. දුක් වේදනාවක් දුකයි වෙනස් වෙන සුළු නිසා අදුක්කම සුඛ වේදා බලන්න මානිච්ච විදියන්නේ ඒකත් දුකයි වෙනස් වෙන සුළු නිසා ඒ නිසා වෙනස් වෙන සුළු යමක් තියෙනවනම් ඒක දුකයි කියන එක තමයි වීජගණිතමේ සමීකරණේ ආර්ය ව්‍යවහාරය. ඒ නිසායි අපි මේ වෙනස් වෙන්නේ නැහැ කියන පදනමේ මේ විවස්ථාව හදාන තියෙන්නේ. වෙනස් වෙන්න දෙන්නේ නැහැ මම. මම මේක මේ අල්ලලා හිර කරලා තියාගෙන ඉනවා කියලා. ඉතින් අර ගලන දේ හිර කරලා අල්ලන්න පටන් ගත්තාම ආ කැන්සයි දාගෙන ඉතින් අමාරු නැතුව ගලන්න ඇරියාම ඒ දරා හිතීමේ දුකක් නෑ අපිට. ඒ හුඟක් කලාවට ඔය මේ પરමාර්ථ දේශනාවෙන් ඇති කරගත්ත සම්මුති වචනයක් තමයි සැප දුකක් විදියට බලනවා දුක කටක් විදියට කියන්නේ. ගණ්ඩතෝ සල්ලතෝ සල්ලතෝ කියන වචනේ තියෙන්නේ. පහුරු ගන්න දෙයක් විදියට අදුක්කම සුඛ වේදනාව හිතින්නේ නෑ ඒක නිකන් මේ. හිතවල අල්ලගන්න බෑ මොකද අන්ධකාරයේ අවිභූතෝ අන්ධකාරාවිය අවිභූතා කියන අදුක්කම සුඛ එල්ල වෙන්නේ අපිට. ඒකේ තමයි ඉන්නේ. ඒක අහුවෙන්නේ නැහැ අපිට. නිතරම ඉන්න නිසා අපේ කියන්නේ නලල්පටියේ මැනික නලල්පටියේ දාගෙන ඉන්නවද නැද්ද කියලා ටික වෙලා ගියාම අමතක වෙනවා. ඉතින් බැරි වෙලා හරි ඌ නලල්පටිය හොයන්න පටන් අරගත්තොත් ඒක අල්ලිම අවුලකටපත් වෙනවා. බන්නෝට දාගෙන ඉඳලා ඉඳලා ඒක පුරුදු වෙලා නල්ලේ තියෙන්නේ. ඉතින් හැමතැනම හොයනවා. යුද්ධ ප්‍රකාශ කරනවා. තෝ තමයි ගත්තේ, තෝ තමයි බලුවට කාටද වෙනව? මෙයා කන් නල්ලේ දාගෙන ඉන්නේ ඔයා. අදිසිය යොදානුන් අදිනවා මේ රාජසේවයට යන්න නලල් පටියට. ඉතින් ගෙදර මිනිස්සුන් බයින්න දරුවන්වත් බයින්න අල්ලපු ගෙදර කරන හොරකම් කරුවයි කියලා. ඊට තිබිලා තිබිලා තිබිලා ඒක හුරු වෙලා මතක නැහැ. ලොක්කන්න කන්නාඩි දෙක උඩට දාගත්තාම වෙන්නේ. ඊට පස්සේ කවුරු හෙව ඉතින් හොයන්න බෑනේ මනස යන යන තර කන්නාඩි දෙක අරගෙන යන්නේ. ඒ වගේ අදුක්කම සුඛය අපිට මේ අච්චාර වෙලා තියෙනවා. ඒකේ තිබෙනවා අහුවෙන්නේ. ඉතින් අර බුදුරජාණන් කියන අදුක්කම සුඛේ නැවෙ නිවන් තැන්න බෑ. ඉතින් ඒ නිසා අර පොඩ්ඩක් පල්ලෙහාට දාගන්නයි කියන්නේ බුදුහාමුදුරුවෝ. කන්නඩේ පල්ලෙහාට දාපම පෙනුමක් එනවා අනිත් එක රණ්ඩුවක් නැහැ නේ කන්නඩ දෙක නැති උනායි කියන්නේ. තියෙන කන්නඩ දෙකමයි කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. පිට දෙයක් දාන්නේ නැහැ. ඒක පල්ලෙහාට ගන්න කියලා කියන්නේ එතකොට පේන්න පටන් ගන්නවා මේ අපි සංඛ තම සූත්‍රෙත් කියන දවසේ වැඩි වේලාවක් 190කට වැඩි වේලාවක් අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. කවදාකවත් අහු වෙන්නේ නැහැ. හම්බ වෙන්නේම නැහැ. සපක් ආවම ආරාම කරලා ඒක නම් එල්ලගෙන තියාගන්න. දුකක් ආවම අල්ලපු දවස් එක කටුකම්බේ පාගන ඔහේ කී කියන බලන්නකො අපේ මහත්යත් එක මොනවක් කරන්න බෑනේ කොච්චර කිව්වත් එහෙමනේ කියලා ඉතින් දුකක් නතු කරන අදුක්කම දුකේ තමයි තියෙන්නේ ඒක මත තමයි මේ කැතගුණ සේරම හැදෙන්නේ භාවනා කරනකොට අදුක්කම සුඛයට එනකොට තමයි යෝගාවචර කමට අසුද්ධ කරන්න එන්නේ දැන් මොකද කරන්නේ කියලා අහනවා ඉතින් ශරීරයේ වේදන වශයෙන් දැක්මින් දකිනකොට අරමුණේ ඊට පවත්වාගෙන ඉන්නකොට අරමුණේ ඊට පවත්වාගෙන ඉන්න අවස්ථාවේදී අර දුක හොදවට වැඩ කරති ශරීර තුල අනුකූල ගහති මොන සුඛයද දැනෙන්නේ කියන්නේ සුඛය ගැන බලන්නේ තෝරේ කියන්නේ හරියට සමාන සුඛයක් තියෙනවා. ඒකේ සමාන සුඛයේ ඇතරම දුකට වඩා සුඛයේ බොහොම පිරේනම් සුළු කියන්නේ දෙක දෙක වෙනවා පැහැදිලි නැහැ. පැහැදිලි නැහැ. ඒක කියන්නේ. අත්‍යයේ පුරාම කටුවන් තුරු ගන්න දුකක් තියෙනවා වේදනාව තියෙනවා. ඒක වේදනාව වුණාට සංකීර්ණ දුකක් නෑ. අරුණ තමයි තියෙනවා. මුළු ශරීරය පුරාම බොහොම විවේකයක් බොහොම සුඛයක් තමයි පවතින්නේ. ඒ වගේම දැන් විමසන්න බැරි වේදනාවක් තියා වේදනාව වශයෙන්ම අර රටකදා වේදනාව වශයෙන් බලන්නේ කියත් වේදනාව වේදනාව වශයෙන් බලන්නේ කියත් අන්තිම කඳුළු බලන වස්තුම වේදනාව කරුතර ගිහිල්ලා ඒත් බලන්නේ તો තවසාන්නේ ඔය දුක ඉවරල යන වෙලාවේ අර සුඛේ මතිය කියන්නේ. දුමාකාර සුඛයක් එක තමයි දුක නැති කියන්නේ. ඒක එක නේතුනේ අර මම අන්නේ දුකයි සුඛය එකට පවත්න අවස්ථාවේදී. අර දුක නැති සුඛය අර විශාල වේදනාවක් ඇති නැති වෙන අවස්ථාවේ විශාල සුඛයකට එක දෙක එක නැති වෙලා යනවා. එනකම් පරියන්ක ඉන්න වෙලාවේ මුළු ශරීරේ මුතුරු ගහන්නේ එකම වේදනා රාශියක් වශයෙන් තියෙද්දි බොහෝම සුඛ මන්ති බොහෝම හරිම නිවේදී. හරි සපවත් ප්‍රාර්ථනා කරන යුතු එකක් පවතිනවා. දෙක එක පවතින වෙලාවේදී මම අහන්නේ කොහොමද නැත්නම් මේ එතන දුකට පවතින්නේ සැකේ සුඛේද පවතින්නේ දෙකම එක පවතින්නේ. එතන ඇති ඇති හැටිය තමයි ඔය. ඉතින් ඕක අපි කැමති නෑ. ඕක නිකන් අපි දකින්නේ මේ අතිරණ தත්වයක් වශයෙන්. අපිට ඕන කරලා තියෙන එක දුක නම් දුක දීපන්, සැප නම් සැප දීපන් කියලා ඊට පස්සේ අපිට නම් වශයෙන් කියන්න පුළුවන්. නමුත් මේ සාමාන්‍ය සංසාරේ පවතින 50 50. අම්මාමලත් වස්තු විනාශේ වුණත් ඔතන තමයි අපි ඉන්නේ. නමුත් අපි ඒක බාහිර ගන්න කැමති නෑ. අපි ඔකට ටිකක් මේ මොනවද ඒකට කියන්නේ අතිශෝක්තියක් දාලා කොහොමද ඉතින් ධම්ම නැතුණාට ඉතින් කොහොමද මං සැපසේ ඉන්නේ කියලා ඉතින් අරක අරක දුක ටිකක් දාලා මේ ඒක නෑ ටෙම්පරාදු කරලා හදලා දෙන්න තමයි කතාව තියෙන්නේ. නැත්තම් මොන්නම තත්වයක ගියත් මරණ වේදනාව, උපත් වේදනාව මොකේ වුණත් දුක සැප දෙක තියෙන්නේ 150 කොයි ආණ්ඩුවවත් ඔච්චරයි. එහි කාලෙත් ඔච්චරයි, ඍතු කාලෙත් ඔච්චරයි දුක තියෙන්නේ 50 50. නමුත් අපිට ඒක නිකන් කිසි ගැම්මක් දෙන්න මොනවා හරි මේක මේකෙන් අඩු ගන්න මොනවා හරි හදලා පෙන්නන්න ඕන අපිට. එක්ක සැපක් කරගන්න හදනවා එක්ක දුකක් කරගන්න හදනවා ඉතින් කවුරු හරි කතා කරපුවම ඒක නිකන් ඉස්මතු කරලා පෙන්වන එක තමයි ඒක උසිගන්නලා පෙන්වන එක තමයි ඒක මේකෙන් දුකක් මවලා පෙන්වන එක තමයි අපි මේ කරන්නේ කවුරුත් හම්බ වෙන්නේ නැත්තම් කතා කරන්න ඕකත් එක පුරුදු වෙනවා අය කාටවත් කියන්න දෙයක් නැහැ මේක හොඳයි කියන දේකුත් නැහැ නරකයි හති කොන තියෙන 150 අපි ඒක බාර ගන්න කැමති නැහැ මොකද ඒක ගෝ එකක් නැහැ ජීවිතේ මොකක් හරි සියෙන්නේ නැහැ කළු වෙන්න ඕනේ සුදු වෙන්න ඕනේ කියලා හොඳට විවේක බය විශේෂයෙන්ම විඥානයේ tempat එකට එනකොට ඔතෙන් තමයි යන්නේ. ඔතන තමයි යගේ තෝතන්නේ. එතන තමයි යගේ තිප්පල. හාවගේ පැලස්ස වගේ. ඔය ඉතින් කියනකොට කියන්න බෑ. ඉතින් තියෙන දුක ඒ තරම් තියෙනවා ඒ තරම් සැප තියෙනවා. කො උච්ච දුක කො උච්ච සැප කො තියෙනවා සම්මවල තියෙනවා. නැත්නම් මොකක්වත් මට්ටමේ තියෙන එක නිකන් මේ හොදි විතරයි. කන්න කෑලි නෑ නිකන්. හොදි බොනවා වගේ. හරි නෑ අපිට හැපෙන්න දෙයක් ඕන. ඉතින් අපි ඒක දුකක් වශයෙන් අඳුර ගන්න එක සැපක් වශයෙන් ගහන ලේබල් එක විතරයි තියෙන්නේ. ඔය කිසිම වෙනසක් දවස පුරා වෙන්නේ නෑ. පරමාර්ථ වශයෙන් බලනකොට ඔය සැප දුක් දෙකේ මොනම වෙනසක්වත් වෙන්නේ නෑ. රජ වුණත් එකයි බලු වුණත් එකයි. නමුත් අපිට ඒ ඒ විදිහට බාර ගන්න නෑ අපිට ඕන කරලා තියෙන්නේ මේක අතිශෝක්තිය කියන මේ කැත වචනේ නිසා. දැන් ජනමාධ්‍යෙන් කරන්නේ ඕක උල්පල දක්වන එකනේ. ජනමාධ්‍ය කියන්නේ වෙන මොකක්ද? නැති තැන තොරතුරු මවන මොනවාරි සිද්ධියක් වෙච්චාට ඕන විදිහට මවන බලන කෝණේ හැටියට තමයි ඒක නිසා මම කියන්නේ අපිට ඉතාමත්ම ඉස්සල්ලාම දවසේ තනි කර දිවට ලුණු රස වැටෙච්ච දවස කල්පනා කරොත් ඉතින් ඒක අපි දන්නවනේ මෙයාත් ඒ දවදාරි වලව ගතන ඒ ලුණු රසමනේ මෙයාට තියෙන ආයකේ වෙනසක් වෙන්න බෑ එදා ඉඳලා අද දක්වා මගේ ලුණු රස දැවීමේ වෙනසක් වෙලා තියෙනවා වයසට ගියයි කියලා හරි එහෙම නැත්නම් මේ මම මේ මූදෙන් ඈත් උනායි කියලා හෝ දැන් මූද මැද ඉන්නේ කියලා නෑ. ලුණු රස කියන එක උප්පත්තියේ කලිමුත් තිබිලා තියෙන හොමමයි. මේ දැන් විදින කොටත් එහෙම හෙටත් උම හැබැයි ලුණු නැති තැනකට ගියාම ලුණු කියන්නේ විශාල රසයක්. ලුණු වැඩි වෙච්ච තැනකට ගියොත් ඒ මල්ල කරදරේ කන්න බැරි දෙයක්. නමුත් ලුණේ වෙනසක් නැහැ. ලුණ ලුණම තමයි. ඒ නිසා මේක දිහා බලනකොට ඔය දුක තප පිළිවසවත් ඔච්චරම තමයි කියන්නේ දෙන අපි මේ ආලවට්ටම මේකේ තියෙන්නේ. මේ කියාපාන්න ගියාම පාවිච්චි කරන වචන සෙට් එක නිසා ටී මේක ලොකු කරලා කියනවා. මුද්‍රජානන්සේ ඒ නිසා කියනවා මේ සම්පප්පලාප හරි භයානක දෙයක්. බොරුව නෙවෙයි මේ බොරුවේ මල්ලිකා. ඒ හැම දෙයක්ම අතිශෝක්ති උච්චාදන අවසාදන දෙකට දාන්න අපි කතා කරන එක උසස් කර කතා කරන එක පහත් කරලා කතා නැත්නම් අපිට කතා කරන්න බෑ. ඒ උසස් කරන පහත් කරන කියම තමයි දුකට දෙන අර්ථකථන වෙනස් වෙන්නේ නැත්නම් ඕකේ කිසි වෙනසක් නැහැ. විශේෂයෙන්ම සමාජ රෝගයක්. තනි වෙන්න මිනිහට උතන ප්‍රශ්නයක් නැහැ. කාටවත් කියන්න ඕනේ නැත්නම් ওই වචනේ කාටවත් කියන්න ඕනේ නැත්නම් ඔක මොකටද යෝ හොරට පැත්ත තමයි තිකා මේ පැත්ත තමයි තිකා විකුණන්න නෙවෙයි තියෙන්නේ බඩු. ওই විකුණන්න කියන තමයි යෝ රැපර් එකක් දාලා ලේබල් කරලා ඔය සිත් ගන්නා සුළු ගතියට හදන්න කියලා තමයි මේ අනාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම සමාජ රෝගයක් ඔය ඔය අදහස් ප්‍රකාශ කිරීම සමාජ රෝගයක්. ඒ නිසා කෙනා තනියම කතා කර පැත්ත කරලා ඉන්න. ඒතර කියන්න ඕනේ. ඒ මොකද සෝල් කියන්නේ? මේක කොයි ලේබල් එකද ගහන්න ඕනේ? ආයාර දෙනකොට සැප කියන ලේබල් එක ගන්න බෞද්ධයාට කියනකොට සැප ලේබල් එක ගන්න කතෝලික මනසට කියනකොට දුක කියන ලේබල් එක ගන්න කියලා ඉතින් ඒ ලේබල් වුණ කරන්නේ සමාජයේ ඉන්නවා ඇතුළත කතාවටත් ඔකම කියනවා ඇතුළත කතාව ගැන විතක්ක ਵਿਚාර විතක්ක ਵਿਚාර සංසිඳිච්ච වෙලා වෙනකොට ඔය සැප දුක් එහෙම නැත්නම් පීති සුඛ වගේ දේවල් හැලෙනවා. උපේක්ෂා සම්බෝ මේකට ගියාට පස්සේ ඔගෙන කතා කිරීමත් ළමා. මේ කතා කිරීමත් අනවශ්‍ය රැලි නැංගිල ඔය පැමිණි දුක් පැනලා ඕක ගිලගෙන ඉන්න එකයි තියෙන්නේ. ප්‍රකාශ කරන නමුත් ਸਰවචනාචේ එහෙම කෙරුවේ නෑ මේක විස්තර කරලා දුන්නා. මොකද හැදෙන ජනතාවට තේරුම් ගන්න විස්තර කරලා දුන්නා. බෑ උන්වහන්සේ විපස්සීසිකේ ਸਰවචනාචේ ඕක විස්තර කරන්න මොනවක් කියන්නේ නෑ. අනිත්‍ය දුක අනත්ත පුළුවන් නම් කපන් බැරි නම් කපා ඉච්චරයි. අපේ දරුවත් යන අන්තය ටිකක් ඔබ විශ්ව ගඳනොත් අපි ඒ වුණාට වැඩි ඒක දාගන්න යනකම් අපි බලනවා මේක පුළුවන් තරම් අර සංකර වෙන්නේ නැතුව මේ පැත්තට දාගෙන යන්න භාවනා කරගෙන කරගෙන ඉස්සරහට යනකොට අන්තිමට ගහන ලේබල් එකේ වෙනස මිසක්ක භාවනා මුලමදාග වශයෙන් මුන්නම වෙනසක්වත් වෙන්නේ වෙන්නේ මමයි කියලා ගත්තොත් තමයි. මගේ කියලා ගත්තොත් තමයි ආත්මය කියලා ගත්තොත් තමයි නැත්තම් කොයි පැත්තෙන් බැලුවත් ඕකේ තියෙන්නේ පබස්සරමිත චිත්තං තමයි. ආගන්තුක උපක්ලේශ නිසායි ඔය අපි නම් වනම් දීගෙන හොඳ නරක වශයෙන් දෙන්න නැත්නම් ඇතුළත තියෙන්නේ නිකන් රබ් චීස් කැල දෙකට කපුවා වගේ තන්නේ සුදු පාටට තියෙනවා. එච්චටි ගිය දවසේ ගහපාදීම නැහැ. ඉතින් ගිය දවසේ මේකේ පමණ මේක දෙන්න කියන්නේ නැහැ. මට අගරවරි එපා මුල්වරින් ඉල්ලන්නේ නැහැ. පොත්ත එපා මට මැද ඕනේ කියන්නේ කොතනත් උච්චරයි. ලබා ගත්තට පස්සෙත් ඔච්චරයි. අර ඊපෙරේ දතිපොත මිනිස්සු කැලේ. ඉතින් එයාට හම්බෙලා රසාවකුත් හම්බෙලා, ගෑණියෙකුත් හම්බෙලා දිනවා. දැනුමක් තියෙනවා. එපා වෙලා. ඔක උඹේ වයසේම රසාවක් නැති, හදාන්න බඳුන නැති, දැනුම නැති මිනිහෙක් ගැන හිතපන්. උඹේ දැන කියන්නේ මොන තරම් වාසනාවන්ත තත්ත්වයක්ද දැන් රසාවකුත් තියෙනවා, තපවුලකුත් කනවා, දැනුමත් තියෙනවා, රසාව ගන්න පුළුවන් දැන් උඹට වෙලා තියෙනවා. අරුවට කිව්වොත් එහෙම ජීවිතේ හැටි ඔහොමයි කියලා ඌ කවදාවත් පිළිගන්නේ ඌ කියන්නේ මට මෙහෙම වුණේ දන්නේ නැති නිසානේ රස්සාවක් නැති නිසානේ ගෑණියක් නැති නිසානේ මට රස්සාවක් නැති වුණා මම හොම් වෙනවා නේද උඹෙන් ඒවම් දුර කියන්නේ ඒ තුරුමත් ඉල්ල අතුරුමත් දුන්නා ඒත් එච්චරයි දුව දෙන්න කිව්ව හින්දා මම දුව දුන්නා දෑවැද්දත් ඉල්ල හින්දා ඒකක් දුන්නා දුවයි දෑවැදි තේරම දුන්නා බෑනා ඒවා අපව දුන්නා ඉතින් අපි මක්කරන්ද වරෙන් දුවේ ගෙදර යන්න කියලා හරි වැඩ දීලා බලන්න ඕන. ඊළඟට දීලා බලන්න ඒ කෙඳිරියක අර්ථ පහ ගන්න. එසම උදාහරණයක් දීපක්. උපරිමයෙන්ම දීවා. දීලා තේරුම් ගන්න අරවා ওই කෙඳිරිය ලැබීමත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. සනාතන ඕකයි කියන්නේ බෑ කියන එක කවදාවත් බෑම තමයි. පුළුවන් කියන එක නෝක ලැබුණයි කියලා විශේෂයක්වත් නැහැ. සැප. දුක අඩුුණයි කියලා විශේෂයක්ද මේ මහමූදේ පොල් කට්ටකින් වතුර ගත්තා කියලා ලකුණ හිතෙන්නේ නැහැ. ජලකටකින් වතුර ගත්තා ලකුණු හිනේ වගේ මේකෙන් සැප වැඩි උනායි කියලා. ਉਹ දුක මොන්නම දෙයක්වත් නෑ කියලා. ඒ වුණාට අපි පුදුමාකාර වේගයකින් ඉන්නේ අරයට වැඩිය සැප විඳින්නේ. ඊට වැඩිය සැප විඳින්නේ. ඉතින් මේ සටන තියෙන කාලේ මොකද කරන්නේ? ඉන්නකම් අපි අර ලේන කෝඩිය දුවනවා වගේ දුවනවා දුවනවා දුවනවා දුවනවා කෝඩුව කරකන මිසක මේක පල්ලෙම තමයි. දැකලා දෙන්නද ලේන කෝඩුව කරකනේ? ඉසලෙන් කුරුල් හදලා දියන. ඔය හරි වේගෙන් දුවන. අපි අර පිටට සුද්දේ කියලා කිව්වා අපි මේ ලොකු අර බෝකු කටක් ඇතුලේ ඉඳගෙන අපි මේ දුවන. බෝකු කට පෙරලෙනවා දුවන්න දුවන්න ඉතින් බලනකොට වටේට කරකිලා අපේ අඩි ලකුණම තමයි පේන්නේ. ලොකු නිසා මේක ඉතින් අපි හිතන්නේ මේක ලෝකයක් කියලා. නමුත් අපි කරකින්නේ පුංචි බෝකු කටක. අපේම සැප දුක් දෙක දිග අරගෙන ඉතින් ඕකත් එක විතරයි තියෙන්නේ. බුදුසෙන ඕක කඩපන්. මොකක්ද එළියට බලලා බලපන් ඔය සැප දුක වගේ පුංචි විතර සිවිය ගැන උච්චර බය වෙන්න එපා. ඔකට එකම දේ මේ එන දුක එනකොට හිතන්නවත් එපා බාහිර උපක්‍රම. හිතුවා නම් නීචයි තුච්චයි දාසයි කණ්ඩ දෙයක් නෙවෙයි. ඔය හැම වෛද්‍යවරයෙක්ම ටයිකෝඩ් ගහගෙන ඉස්සරහට ඔයාට බැරිනවා මම දෙන්නම් මේ වේද ගන්න අර වේද ගන්න අරකයි මේකයි ඔක්කොටම සල්ට් එකක් ගාලා හරි මම විඳිනවා නම් ඔබට මොකක්ද දෙන්නේ? යෝගාවචරයට බුදුහාම දීලා තියෙන්නේ අඩුවම දේවල් වලට පුරුදු කරන්න වැඩි දේවල් වාසනාවට ගන්න නමුත් අඩු දේවල් වල ඉන්න පුළුවන් ගතිය පාවා දෙන්න එපා වැඩි දේවල් ලැබුණයි කියලා වැඩි දේවල් කරදරයක් කරගන්න හැම වෙලාවෙම අර පොළොවේ ජීවත් වෙන්න. අපි දුක එන්නේ අපිට දරන්න පුළුවන් නිසා. ඒක දරන්න කියන එකයි කියන්නේ. අනේ ප්‍රායෝගික උත්තරෙච්චරයි මූල ධර්ම වශයෙන් මට උකට කියන්න දෙයක් නැහැ. ඔය කියන්න උත්සාහ කරන්නේ යම් ප්‍රමාණයක සත්‍යක් බව දන්නමුත් විකිනන සත්‍යක් නෙවෙයි. පොලේ විකුණන්න බෑ උක. ඔක ගන්න කවුරක්වත් කැමති නැහැ. ඔක්කොම කියනවා මානවයට වැරදිලාද? 99කටම වැරදිලාද තියෙන්නේ. ඕක කොහොමනම් මොකටද මේ අපි අඹා යන්නේ? අක්කොට මොකද වෙලා තියෙන්නේ? ඒක උඹට විශ්ව වෙන්නේ කියලා තමයි කියන්නේ. ඒ වෙලාවට ගැන්තල ඇත්ත තමයි. මේ භාවනා කරලා ඔළුව පොඩ්ඩක් නරක් වෙලා තියෙන්නේ. ඒක නරක ගන්න එපා මං කිව්වට. කාබු කිව් වෙලා කියව දෙයක් නෙකලා නිකන් ඉන්න එකයි කියන්නේ. හොඳයි අපි විනාඩි 20ක් විතර භාගයක් දරගෙන තියෙනවා. සාකච්ඡාවට අපි මෙතනින් අපේ සාකච්ඡාව නැවත කරමු කියලා මම යෝජනා කරනවා. අපි මේ විලියත් පින්කීමේ ඥාතියින්ට පින් පැමිණීමේ අපේ සතිවාරය සමාප්ත කරනවා. උත්තාදාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධිය. උත්තාදාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ භූතා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධිය. එත්තාවතා ජගම්මේහි සම්පතං සත්තා නමෝදන්තු සබ්බ සම්පත්ති සිටියා ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පර ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේ මාමි බාල සමාගමෝ සතං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන